මතයක් වගේ ඇතුළත එබිලා කළු වී දකින්නි එසේ නැත්නම් සුදු වෙලා ඇත කොයිද හැඩ වැඩ දෙවන්නේ අනේ මේකද මගේ ඇස් දෙක හරිම හැඩ පෙර කියන්නේ නලල් තලයක් නැකිලිලා ඇත ඔලු කටුව වෙත ඇලෙනවා අනේ හංකඩ වියලිලා ඇත කැලි ගැසීමේ පෙනෙනවා මෙහෙම ඔලුවක් මගේ ඉසකෙස් කොයිද අද මේ දකින්නවා තේරමත්තික වැටි ඇත මගේ හුයිද හැඩ වැඩ පෙනෙනවා තනින් තනගත් එක දෙකක් ඇත ඒක සුදු වී පෙනෙන්නේ ගැරඬි නකුටක් වගේ පිටුපස ඇඹරිලා මේ දකින්නේ අනේ හැඩ වැඩ කොණ්ඩේ කාටද ඇයිද මට මේ මෙතැන්නේ මොඳට හැඩ ඇති කෙස් කලාපෙකි මේ මට කියලයි ඉතින්නේ හිතා හිටියට වැඩේ වැරදිලා තේරමත් ගස් ගැලුණා එකක්වත් නැති විලස හිස මත මෙහෙම පේනවා අද දිනා අනේ මේකද මගේ මේ ගෙල හරිම හැඩඉරි කියමිනා සිව්ව ගෙලවට ඉරිත් අද නැහැ හංකඩත් සැම ඇකිලුණා උගුරු දණ්ඩත් මතුව පේනවා වියලි හංකඩ ඇකිලෙති කොයිද මත් කලඳ කුත් ලැති ලෙස බෙල්ල වට කර එම ගති ඇදව කුද වී තිබෙනවා එම නහර ගෙඩි නම් මතුවෙති මෙවන් මේ මගේ හිසද බෙල්ලද මූණ මේ විලසම වෙති අනේ මගේ මෙම තිබෙන කයවට පපුව කොහොමද තිබෙන්නේ හොච්චියේ මගේ පපුව හැටිදෝ ඇට කටුයි මේ පෙනෙන්නේ වටෙන් ඉලෑට මතු වෙලා ඇත හංකඩත් රැලි ගැසින්නේ එල්ලා හැලෙන හංකඩේ මිස කොයිද තව හැඩ පෙනෙන්නේ වියලි හංකඩ ඇකිලිලාගෙන ඇටද වට කර ඇලි ඇති මෙබඳු මගේ බඩ පෙනෙනවාදු කොහිද හැඩ වැඩ බඩේ පැති තේරමත් බඩේ හංක දෙගෙන ඇකිලිලා සම ගුලි වෙති අනේ මගේ මේ කොන්ද කුදුවි දුන්න වගේ අත පෙනී යති මේවා දෝ මගේ හොඳට හැඩ කිව් අතපයි හැටි පෙනින්නේ කෝටු අරගෙන දිරපු හංකඩ වැව්වා වාගේ මෙතැන්නේ අතේ අටැඟිලි දරක ඉපලක් වගේමයි අද පෙනෙන්නේ මේ බඳු අත දෝ හරි හැඩයිගෙන හියා පෙර දින සිටින්නේ අනේ මගේ මේ পায়ද දරපොළු අරන් හංකඩ එතුමෙනා කොයිද හැඩ වැඩ කිව්ව දෙපයක් මෙමට හිමි උනේ කිසි දිනා අරන් කෙලවර ඇඹරිලා ඇති පයේ ඇඟිලිද ඇදවනා මේක දෝ මගේ නිවන් රූකඩ මේක දෝ කය අද දිනා ලස්සන කියා මම බොරුවට රැවටිගෙන අවුරුදු 90ක් දැඟලුවා හැඩටගෙන බැරුණ දවසේ අද අත පය කොරවගෙන වැටිලා ඉන්නවා උඩ වට බලවමින පෙනුමක් නැහැනේ සුදු වී වට හැමතැන්න වටපිට බලනවා නැකිතුණු බෑ ඔන්න කනවත් ඇහෙනවද නැහැනවැ සැමතින්න හෝහඬ හැරිනවද තවදී කනකින්න වටපිට බලනවා අද මට පිළිසරණ වෙන්නට කෙනෙක් නැහැ මල මූටික හරින එහෙනම් අනේ මම ලක්ෂණ කය රැගෙන ලැබුවද පිළිසරණ ලෝකෙන් සිහි කරන එහෙනම් අනේ වටපිට අද බලන්නේ අතදි කරලා මොකද මේ කියන්නේ මානකිටුවාගෙන මල මූ හරින්නේ කීවට කවුද මගේ පැත්තක බලන්නේ බැලුවත් අහක බලලයි ගසලා යන්නේ වෙන දවසකදී කොහොමද පෙර කියවන්නේ මගේ රං කඳක් කිය කිය ඉඹ ඉඹ උන්නේ අනේ හිටි එවුන් කෝ පොඩි උන් ළඟ කින්නේ අද නෑ එකෙක් වත් අහලක දැක ගන්න මේ බොරු කරපු ලෝකයේ රඟපාමින්න මේ වද මම මගේ කිය කිය දඟලන්න හිටියේ මෙමා සිහි කරනවා අද ඔන්න මට මට කිය කියා ලං කරගෙන උන්නා අනි අද එකෙක්වත් නැහැ ළඟකට එන්න ගඳ නම් සියලු තැන වට කර පවතින්න නිලමැටි හඬක් නම් වට පිට හඬ දෙන්න සිවුරු හඬක් දුන් විලසට හඬ නගෙන පිටින් කෙනෙක් ඇවිදින් පිටටින් හැඳින මමත් ඇවිත් ඉන්නවා කියමින් නැගුණ එවන් හඬක් හෝ අද නෑ ළඟ ඉතිනේ වටේ දුවන නිලමැස්සන් රඟ දෙනවා ඒ උන්හඩක් නම් ඔය ලෙස පතුරනවා මගේ ඇඳුම් වල මල මූ තැවරෙනවා මේවා කන්ට විත්නුන් ගඳ කරවනවා මේ වගේ තිබෙන ලෝකෙක නැව හොඳ හේව්වේ මොනවා ලබන්ටද මම මේ දැඟලෙව්වේ අනුපස් වසර ලැබුවා මට අද එව්වේ මොකද ඇවින්නේ ජීවිතයට පණ දෙව්වේ මෙහෙනම් මේ බඳු පණ අරගෙන තව ඉන්නේ බැහැනව අන්තිමයි මොහොතත් මට ඔන්න මරණේ ළඟයි මගේ අද මේ මොහොතින් මරුණා පන ගියා සිහි කළ මැන ඔන්න පැත්තකට විසි උනි පූල්ලාගෙන එලෙසිනි මම කිව්ව කයකිනි ඇද්ද හිමි කර අරන් මෙම තැනි මම කියා උන්නේ හැඩ කර කරා උන්නේ වසර ගෙවමින්නේ අසු අනු වසරක් ඉතින්නේ හැකි සියලු හැමදින හෝදා සුදුව හැමතැන සුවඳගෙන උලවින සුවඳ මමෙකුත් හදන්නටගෙන හැදුව හැම වැරදුනි මම කිව්ව කය අද තැනි පැත්තක රොඩ්ඩ මෙනි තිබේ ඔය පරඬලක් විලසිනි අනේ කුම කෙරුණි කවුද මා ළඟ ඉතිනි සැකවරණ කෙරුණි මෙමට ආසා කවුද මෙතැනි යන්තම් යතිමි ගෑණිගේ පන ගති ගිහින් තිබේ අද මර දන්දී මොනවා කරන්නද මහා කරුමේ ගෙවලා අපේ ඉවරයි අද අන්දේ මෙහෙම කියනවනේ හඬක් ඇහෙනවනේ කවුරුද මා ළඟගෙන අන්දේ සතුටු වෙන්න අද ඉන්න කෙනෙක් නැත මේ කුණු කය නම් වෙඩි උන්දේ මෙහෙම කියාගෙන කුණු කය අරගෙන ඈත ගොසින් කලයක දමති කැලේ දැමුවයයි සිහි කර ගනු මැන කයට උනේ මොනවද පෙනෙති කැලෑවේ ගෙන ගොස් අමු මහා සෝහනක දැමුවා කියා සිහියට දෙවති බලන්න මේ කුණු කයට කුමද වුනේ දැන් අන්තිම මොහොතත් පෙනෙති පාවිගෙන ගොත් කුණු කය වෙතගෙන මමයි කිව්ව කය හැටි බලමි මෙහෙම හිතාගෙන කුණු කය නරඹන තැනකට මේ සැමගෙන අදිමි <clears throat> අමු සොහන කැටි තමන්ගේ වාය සැකි කුණු කය දැමු හැටි සී දෙවමි බලන්න මේ කුණු කයට කුමද වුනේ දැන් හිමි කරවෝ කෝ කියමි කවුරුත් කෙනෙක් නැත රැවිගෙන යන්නේ එක එක සතුන් ඇවිදින් ඉව කර යන්නේ කන්නට පුරුදු වුන් මොනවද කන්නේ ඇටකටු ලොවනවා හංකඩ අදිමින්නේ බඩබකු එළියේ ඇදිලා ඒ කාලා යති දවසයි ගත උනේ ඉදිමි කුණුව යති පනුරැල හැදෙන විලසට මැදි කැලක් එති උන් බිජු දමාගෙන යනවා පෙනෙනු ඇති පනුවන් ලාස් ගණනක් මෙහි නලියන්නේ දවසයි දෙකයි ගියේ මේ කුණු කය කන්න අරගෙන ජරා වී ඇටකටු සමගොන්න පේනවා මතු වෙලා ඇටකටු විලසින්න මේ ඇට සැකිල්ලක් කුණු ගඳ සමග ඇත පණුවන් ගසාගෙන සිලි සිලි නදිනි ඇත එහෙනම් මේ බඳු කුණු කයකට උරුමෙගත කාටද හිමි උනේ මේ ටික හිටිය යුත මේ වගේ කයක් නෙවෙයි මට මේ අරගන්න ලැබුණේ මේක මම කීවට අද ඔන්න මමයි කෙනෙක් හිමිකරුවෙක් ලොවකින්න හිටියද මේ කයට නැහැ කිසි තැනකින් ඉපදුන දවසේ සිට හිමිකරුවන් කියලා අල්ලා ගන්නට හිමිකම් මගේ මගේ කියලා කිව් එම සේරමත් දේවල් බොරු කරලා අද දිරනවා ඇට කටු සොහනෙහි වැටිලා තව ටික මොහොතකින් කාලය ගෙවිලා යති බැලුවා මාස 3-4ක් ගෙවිලා ඇති ඇට කූඩුවක් නම් ඇට කටු කැඩිලා ගති ඒ මේ අතට වැටිලා දැන් පෙනෙනු ඇති ඒ වන්දිර කඩයි පුපුරා කැඩී යති අරගෙන හාල් ඇට විසුරුව ලෙසේ වෙති ඒ කද්දිරාගියේ මොනවත් කයේ ගති ඉදිරිව නෑනේ පොළවක් දැන් පෙනී යති මේ නම් මේකද මම මම කියමින ලෝකෙට දඟලාගෙන උන්නේ මමයි කිව්ව කය හිමි වුණාද මට සතර ධාතු පමණ නෙවන්නේ මම කිව්වට මෙම කිසිම කයක් වෙත කාටත් හිමිකම් නැතිවන්නේ ලෝකේ මුලාවට මම මගේ කියනවා පමණයි ලෝකේ සතවන්නේ එහෙනම් මේක දුටුවාද දැනගන්න අරගෙන කාය ගති නදකින් මෙලෙසින්න දුටුවා භාවනාවක් වැඩු හැටියොන්න එහෙනම් දකින්නකෝ මම මගේ කොහි ගන්න අද මේ ධම දැකලා සිහියට ගන්නේ වයසට ගියා මරුණා යයි හිතමින්නේ බැලුවත් මැරිලා නෑ තව හිටි වයසින්නේ හැමදෙන එන්න හිටි වයසට සැනකින්නේ මා මේ සිටපු ඉරියව්වක් මෙහෙම වුනේ ඒ ඉරියව්වේ මට වයසත් මෙහෙම වුනේ සිහි කරගන්න හිටි අයරුම මෙබඳු දිනේ අද සැම ඇවිත් ඇත මේ කය බැලුවෙමිනි මේ කය මතු කාලෙක මෙය වෙනවා අද නොමලත් මතුවට මෙය වෙනවා මම මගේ කීවත් ලෝකෙට පනවා මතුවට මේ ටික මෙලෙසම වෙනවා මමයි මගේ කිව් බොරුවට මෙලෙසින නොමරැවෙට මි අද සිට මම කියමින කායගතා සති බවුණක් වඩමින මලපරවන ලෙස දුටුවා කයගෙන දැන් අපි මල පරවන විලසින්නේ කය පරවන හැටි කිව්ව ලෙසින්නේ විස්තර දැනගෙන ගයමු මෙතැන්නේ නිවන් දකින්නු ඇත බොරු නොමවන්නේ සාදු සාදු සාදු පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උපං විලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං <coughs> පූජේමි බුද්ධං කුසුම මාලා නිමේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලා යාති යතයි ධම්මේ කායෝ තථා යාති විනාශ භාවං සත්කාරයති සීල සසුනේ මලින් දැකලා මේ විලසට නිවන් දකිමු ඒ විලසම සමාධිවත හඳුන් කූර තුලින් දකිමු පෙරබොදුනුව දුටුව ලෙසින් සමවතකින් දහම් දකිමු දහම් දකින විලසටගෙන හඳුන් කూరు අරම් පුදමු කැමදෙන බුදු ගුණ සමවතේ ඉන්න තෙරුවන් ගුණ සමවතේ තබමින්න සමගේ අතට අඩවන්නේතකින්න තමන්ගේ හිත් යොමු කරවා ගන්න අතැඟිලි අතරට අහුවන විලසින හඳුන් කూరు දල්වාගෙන දෙමිගෙන දැල්ලු හඳුන් කූරක් තම අතකින ඇඟිලි අගට අසු උණයයි සිතමින හරියට දැන්නෙත් අඩවන් කරලා Tamange අතැඟිලි වෙත සිහි කරලා දැල්වි තිබෙන කූරක් ලෙස දැකලා හඳුන් කූර සිහි කරනෙමු මෙකලා අපි දැන් මේ විලසින් සැරසෙන්නේ හඳුන් කූර සහ දම් හඬකින්නේ කතා බහ කරනට මෙලෙසින්නේ සිහි කරගනු මැන ඔය විලසින්නේ ආයුබෝවන් දැන් අපි නද දෙවමු හඳුන් පූරවිත අමතා සිටිමු ආයුබෝවන් හඬ දුන්නයි කියමු නිහඬ හඬක් ඇහුණයි සිහි කරමු දැන් ඒ විලසට අපගෙන් අසති හඳුන් කූර දැන් පැනයක් අසති පින්වත ඔබ මග මා වගේ දැයි අසති එහෙනම් මේ පිළිතුරු පවසෙවැති මා වාගේ නම් ඔබ ඔහි ඉන්නේ මම මෙහි ඇද නැති විලස සිටින්නේ කූර නිහඬ හඬකින් හඬ දුන්නේ අපේ ඇද නැති බව මෙලෙස අසන්නි දහමින් අපහට පිළිතුරු දෙන්න පුර නිහඬ හඬ දුන්නා ඔන්න එහෙනම් අපේ ඇද නැති දෙයකින් මොනවද කියලා දැන් සිහි ගන්න අවංක වචනයි වැඩපිළිවෙල ඇත ඒවා අප ළඟ ඇද නැති ලෙස ඇත පින්වත කූරේ අපනං එම අත අවංක වෙනවා දැන් අපි ඇද නැත මේ ටික කිව් විට කූර කියන්නේ හොඳමයි පින්වත වටේ බලන්නේ ඇද නැති මාවට සුවඳ කිවන්නේ ඔබ කොහොමද දැන් සුවඳ කියන්නේ කුර නිහඬ හඬකින් මෙම අසති අපගේ සුවඳත් දැන් පවසෙවෙති සුචරිත සුවඳයි අප දැන් නැගෙති අපේ හඬක් දැන් කූරට කියති සුචරිත සුවඳයි අප වටවන්නේ දුසිරිත් ගඳ නැහැ අපගේ දකින්නේ සූර්යේ අපිත් නොබ හට සමවන්නේ මෙහෙමයි නිතරම සුවඳින් ඉන්නේ මේ ටික කිව් විට කූරක් කියති හොඳමයි පින්වත මුදුනත් පෙනෙති මගේ මුදුන දැන් බබලා තිබෙති වටපිට සුවඳක් විහිදී නැගෙති මාහට සමනං ඔබ ඔය ඔය තැන කියන්න ඔබේම බබලන මුදුනින විහිදෙන සුවඳක් ඇතනම් වටගෙන උපමා සසඳා දෙන්න කොමටගෙන හුර නිහඬ හඬකින් මෙය දුන්නේ අප දැන් ඒ හඬ අසලයි ඉන්නේ මොනවද අපගෙන් පිබිදුම දුන්නේ බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ වන්නේ තෙරුවන් ගුණගෙන නිතරම සිතමින කාගදේශ මෝහය නැති මහ ගුණ හිතන මොහොතේ අපේ මනසත් පිබිදින එබඳුම මනසක් නිතරම පවතින මේවන් මනසින් බුදු ගුණ ගයලා දහම් සංගුණ ගුණයද නිති ගයලා සදහම් ගයමින් ලෝ වෙත දෙවලා දහම් සුවඳ ගුණ සුවඳත් යවලා මේ විලසින් සිටි අපාද මෙලෙසින හඳුන් කූරේ ඔබ හට සම කරගෙන ඔබ වාගේ අපි මේ විලසින්ගෙන දහමින් පවසෙමි පවසමු මෙලෙසින පින්වත මාවට මුදුන බලන්න අලුවන දහමක් තිබේ දකින්න ඔබ ළඟ මොනවද ඒ විලසින්න අලුවන දේ මට මෙදින කියන්නේ පුර නිහඬ හඬකින් මෙය අසති අපගෙන් අලු වන දේ ගැන ඇසෙති මොනවද අපි මේ අලු ගැන සොයති අවිදුව තණ්හා දෙක බව දකිති අවිදුව තණ්හා දෙක අලු වනු ඇත බලා සිටියේදී අලු අලු වී යත එහෙනම් මේ වගේ අලු වන දේ ඇත කූරට මෙලෙසින් අප සමග වී ඇත දැන් අපි මේ ටික සිහි කරගන්නේ මෙහෙමයි අපි අලුනේ ඔය ඔය ඔන්න එහෙනම් දැන් කූරට විමසන්න තවත් නහන පැන විමසා ඉන්නේ හොඳමයි පින්වත තව පැන අසමි මා මෙහි කෙටි වන බව මම දකිමි ඔබ කෙටි වනවද ඔය ටික අසමි කොහොමද ඔබේ කෙටි වන දෙය කියමි මේ විලසින්ගෙන අපගෙන් ඇසු විට මොනවද අපගේ කෙටි වන මෙලෙසට සසර ගමන බව හරියට සිහිකොට පවසමු කූරට කෙටි වන විලසට සසර ගමන අපි කෙටි කෙටි වෙනවා අවිදුව තණ්හා අලු අලු වෙනවා මේ බව දැනගෙන මෙය පවසනවා කූරේ ඔබට අපි සම සම වෙනවා මේ ටික කිව්විට කූර කියන්නේ හොඳමයි පින්වත අද මෙලෙසින්නේ කෙටිවන මා ගැන තව මා දන්නේ අන්තිම මොහොතත් දැනයි සිටින්නේ මමයි කියන්නට කිසිවක් මෙහි නැති අලු වී කෙලවර උනදා එම පැති එහෙම මොහොත මට මතුවට මෙහි ඇති ඒ ටික දන්නවා එම ගැන ಗುಣගති ඔබ දහමින් ඔබේ හැටි පවසන්නේ පවසයි අපගෙන් මේ විලසින්නේ අපගේ නැතිවන දේ කුම ඔන්නේ මේ විලසටගෙන අහයි ඉතින්නේ එහෙනම් හරියට දැන් සිහි කරලා සිහි කරගන්නකෝ හැටි මේ කියලා මමයි මගේ යන සේරම හැරලා අවසන් මොහොතක් ලබනවා කියලා අනුපදිශේසයි දහමක් ඇත්තේ එමදා සියලුම දුක්ගිනි නැත්තේ ගතයි හිතයි දෙක කෙලවර සත්‍ති එහෙනම් මම මගේ ඉතිරිය නැත්තේ මේ බුදු බණගෙන කූරට කිය විට කූර කියයි යලි මේ විලසින් සිට හොඳමයි පින්වත ඔබ මා වටකොට පවසන්නක බුදු රජ ළඟ ගොන් සිට බුදු සමිඳුනි මා විලසට මෙන්න මේ කූරෙහි හැටි දැක මෙලේ මෙලෙසින්න කූරට සමකල දහම වෙතින්න සමවත් මග දුටු වෙමි මෙලෙසින්න මම අද මේ කූරක් ලෙස ඉන්නේ මෙහෙමයි ඔබ දුන් පිළිවෙත යන්නේ මේ විලසින් සමවත් මග කින්නේ බුදුන් පුදන් කයි කූරු තිබෙන්නේ එහෙනම් හඳුනෙන් කූරක් මවලා දල්වා අරගෙන මුනිඳුන් දැකලා මුනිඳුන් අභියස කූරක් තබලා පවසම දුටු දම් දුටුවයි කියලා දෙතුදම් දැනගෙන මේ විලසින්නේ පූජා කරනෙමියයි සිතමින්නේ හඳුන් කූරු පුදනවා කියමින්නේ ගාථා ගයනෙමු දම් දකිමින්නේ සාදු සාදු සාදු සුගන්ධි කාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගත සුගන්ධි කාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගත සුගන්ධි කාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධි නාහං ගන්ධේන පූජයාමි තථාගත සාදුකාරයති සීල සමාධී යන දෙමගක්ගෙන මේ විලසින් අද සිහි කරලා මල්ද සුවඳ පූජා කළ විලසින් උපමා සසඳාගෙන දැකලා ප්‍රඥා ශාසන ධාම වඩන්නට පානා පෙර කාලෙක තබලා පූජා කළ එම දහන් මගක්ගෙන තිබුණා දහමක්ගෙන දැකලා ප්‍රඥා සසුනින් සිව්පිලි සිඹියා නුවණ ලබන්ටත් මග වන්නේ එබඳු පහන්ගෙන හේතුඵලයේ හැටි දුටුවා පහනක් ගනිමින්නේ දැල්ලුන පහනින් දහම් දැකපු හැටි කලක් යද්දි එය වැසෙමින්නේ නමට පහන්ගෙන පූජා කරනවා වයස ගණන් කර හිතමින්නේ මේ වගේ නිකනික ආශිරිපතමින් පූජා කෙරුමක් ඇතිවන්නේ ඒ ටික පමණයි මේ බඳු කලීගෙන පහන් පිදුමකින් සිදුවන්නේ. එනමුත් මේ තැන් නිවන් දකින්ටයි මුල් කර අගතැන් ගුණ යෙන්නේ. පෙර බොදු නුවගෙන පහන් පිදුවේනම් ওই ටික අද යට වී යන්නේ. එහෙනම් සමවත් නැන බලනුවනින් පෙර කාලික හැටි සිහි කරලා එම කාලෙක ලෝ සතුන් මෙසේ දැන නිවන් දුටුවා පහනක් පුදලා එබන්බුදුම වටිනා පහන් පිදුම අද මතු කර දෙන්නෙමි නැන වඩලා නිවන් දකින්ටයි දහම් දෙවන්නේ හිතන් නිවන් දකින්නෙමි කියලා සියලු දෙනා සමවතගෙන සිටින්න අද ගුණ හිතකින තෙරුවන් සමවත හිතකින ඉන්න දහම් දකින්න ලෙසින සෑම අභියසට මෙන්න තෙල් පහනක් මවමි ගන්න තමන්ගේ අභියස ලෙසින්න පෙනෙනට අදිරට නැකි දුන්නේ තම තම ඉදිරියේ තිබෙන පහනක් තෙල් වැටිදවන දැල්වෙන අයුරින් ඉතින තිබෙන අයුරු හිතනු මැන මොකටද මේ සැරසෙන්නේ පහන් දැල්ල පෙනියන්නේ කොහොමද මේ හටගන්නේ ඒක බලන්ටයි ඉන්නේ කොහොමද මේ තන මෙලෙසින පහන් දැල්ල යයි පවසන මෙබඳු එළිය කඳ දැකගෙන එන්නේ දැන් හිතනු හොඳින දැල්ලක් මේ විලස ඔන්න පහන් වැටියේ තිරය කොන්න තිරය අගට කළුව මෙන්න තිබෙන අයුරු හිතට ගන්න තැටියේ තිබෙන තෙල ඇදෙත තිරය දිගේ ඇදිලා එත අගට කළුව තන එවත රත් වෙන හැටි පෙනෙනු ඇත සත්වන විට තෙල එම තැන සත් වී බිඳු වෙයි සැනකින ඈත නොබිඳි තෙල් බිඳුගෙන සත් වී කිලි හේයි එම දින උලඟට එදනට ඇදෙන්නේ සුලඟ සමග මුසුම වන්නේ ඒ දෙක රත් කරම ගන්නේ සත් වෙන විට ගිනි වටින්නේ ගින්න ඵලය ලෙස හැදෙත ගිනි බිඳුවෙන් වට කරත තෙල් බිඳුවක් වටව ඇත ගිනි බිඳුවක් වටව දෙත හේතුව තෙල විලස කෙරුණි ගිනි බිඳුවත් ඵලය ලෙතිනි හැදිලා ඒ උඩට ඇදුනි ඇති පිය මොහොතක්ම ගෙවිනි අඟල් එකක් දෙක උඩ යති හේතුව ලෙස තෙලද ගෙවෙති තෙල නැත්නම් ඵලය එවැති කොහොමද තිබුණේ එම ගති ඵලය විලස තිබුණු එතන ගින්න නිවුණා දැන් එමතන ගිනි බිඳුවත් නිවුණා පෙනින මේ වැඩ පිළිවෙලත් කෙරින කෝටි ගණන් බිඳු හැදෙත ඒ වහරත් වී නැගෙත ගිනි අරගෙන උඩට යට වැල නොකැඩී ගෙවෙනු ඇත හටගත් ගිනි බිඳු නිවෙන්නේ වැල නොකැඩින වැඩක් වන්නේ වැල නොකැඩෙන විලස එන්නේ කෝටි ගණන් ඇදිලා එන්නේ හේතු බිඳුද කෝටි ගණනි ඵල බිඳු දැන් කෝටි ගණනි ඇදිලා උඩට ගොස් ඉන්නේ උනි මේ ටික දැන් ඔතන කෙරුනි ඇහැ ඇරලා එය බලන්නේ කොහොමද ඇත්තක් දකින්නේ මේ බිඳු ගොඩ එකක් මෙන්නේ පේනවනව ඇති ලෙසින්නේ හටගෙන එම බිඳිලා යන දහමක් නොපෙනෙයි එතන පවතින එක දැල්ල මෙන ඇහැරවටයි බොරුව කින දැන් අපි හරියට දකිමු ඇහෙන් බලන දේ දකිමු බොරුවක් බව දැන් හිතමු ඇත්ත නුවණකින් දකිමු හටගෙන බිඳි බිඳි වෙන තිනු යනු ඇත එහෙනම් මොන වදලෝ පවතින අත පහන් දැල්ලයයි වදනක් කියවත දැල්ල කියන තුරු දැල්ලක් එහි නැත එහෙනම් මේ වගේ ජීවිත අරගෙන උපමා සසඳමු පහනින් මෙලෙතින දහම් දකින්නට උපමා අරගෙන මේ විරතින් කය දකිනෙමු අද දින එහෙනම් මේ මම මමයි කියලා ජීවත් වන එම කෙනෙකුන් දැකලා ඒ ජීවිතයයි ලොවකින් දැකලා කියනවා බොහෝ කල් ජීවිත කියලා බොහෝ කල් මේ ලොව ජීවත් වන්නේ මම යයි කියලයි ඊට කියන්නේ මේ වගේ කිව්වය දැන් සිහි ගන්නේ ජීවිත කොපමණ කල්ද තිබෙන්නේ එහෙනම් දැන් මේ ටික සිහි ගන්න මේකත් පහනක් වගේ හිතන්න කරුම බලය මේකට තෙල ඔන්න මත්ලීමේ කඳ වැටියක් වැන්නේ එහෙනම් මේ තෙල මේ තෙන දකිති එහෙනම් මේ මස්ලේ කඳ මෙවැති හැදිලා මේකේ වැටියක් පෙනෙති ඒ වැටි ඒ කෙලවර කලු කෙරෙති ඒ වගේ හරියට මේ කය මෙමෙතන කන බොන ආහාර අරගෙන වඩමින තෙලද සුළඟ ලෙස මුළු මුසු කර මෙලෙතින පහණී වැටියක් විලසට හදමින පහන් වැටිය ලෙස මේ කය ඔන්නේ තිබෙනවා කොඳු වැට පෙළ අතරින් ස්නායුවකින් මුලින් මොළයට දුන්නේ දැනුමන් පෙන්වන තැනක්නේ ඔන්න එහෙනම් මේකට මේ බල ඇදගති කරුම බලයේ සහ භෝජන අරගති මේවා මතු කර මේ කය රත් වෙති රත් වෙන මොහොතෙන් ජීවිත බිඳු දෙති ජීවිත බිඳුවක් ඵලයක් මෙන්න ඇත ඇති වී නැති වී එය මොහොතින් වැලනු කැඩෙන ලෙස මෙය හදමින් මේ කය ජීවිත හදයි ඉතින්නේ ජීවිත බිඳුවක් හටගෙන මිය යති යලි යලි හටගෙන ඒ ලෙස මැරී යති වැල නොකඩෙන ලෙස මේ ටික සිදු වෙති ඒකෙන් මේ කය ඇති ලෙස පෙනී යති එහෙනම් මේ ජීවිත පවතින්නේ මමයි කියන තුරුවත් නොමවන්නේ පළමු මයනුයයි හඬක් නගන්නේ එතෙකුත් මේ සත දිවි නොමගන්නේ ජීවිත හටගෙන බිඳිලා යනු ඇත වැල නොකඩෙන ලෙස මේ ටික සිදු ඇත මේකද පවතින දිවියයි රැවටෙත මම මගේ ජීවත් වෙනවයි කියවත එහෙනම් හරියට ඇත්ත දකින්නේ මම යයි කියනා තුරු ලොව ඔන්නේ ජීවත් වන්නේක් නොමැති ඉතින්නේ ලෝකෙක මම යයි කොහෙන් හොයන්නේ මගේ මගේ කීවත් ඒ සෑම එලෙසින හටගෙන බිඳෙනවා මොහොතින් මොහොතින එහෙනම් ඒ වයේ මම මගේ කියවන මොනවත් තිබුණද දැන් සිහි කළමැන මමයි මගේ ලෝකෙට රැවටෙනවා මම මගේ කරනට දෙය නොම වෙනවා නැති දේ ඇතිසේ මතු කරවනවා මායා ලෝකෙට සතරවටෙනවා හරියට මේ දම් සිහි කරගන්නේ මම මගේ කීවට බොරුවනේ ඔන්න අල්ලන්නට වටිනා දෙයකින් හැදුණු දෙයක් නැහැ ලොවේහි දකින්න එහෙනම් හරියට මෙය සිහි කරගෙන පහනින් මේ ජීවිත හැටි දැකගෙන දින දින හිතුවොත් මහ නැන නුවණින සිව්පිලි සිඹියා ලැබෙනවා නැනගෙන එහෙනම් මේ බුදු බණ දැනගන්න નિසරුව දැනගෙන අතර මිදෙන්න අපවන වටිනා ප්‍රඥාවින්න විදසුන් මග දුන්නා පහනින්න එහෙනම් අද මේ පහන් පුදන්නේ මෙහෙමයි හැම තේරුම් අරගන්නේ බුදුරජ ළඟ පිළිවෙතින් පුදන්නේ මෙහෙමයි පහනක් දල්වා ගන්නේ දැන් සියලු දෙන අතින් පහන්ගෙන දරන්නේ අරන් බුදු රජිඳුල වෙත මවාගෙන සිටින්නේ උතුම් බුදු රජාණනි දෙසුදහම් දකින්නේ පහනකින් ජීවිතේ හැටිය මේ කියන්නේ අපි මෙවන් ජීවිතය අරන් මේ ඇදෙන්න මම මගේ කියන බොරු නොමැත අපේ තින්න ලෝසතට පවසන්ට භාෂාව ලෙසින්න මම මගේ කියනවා ඇල්ලුමක් නොවන්න මේ විලස සිහි කරලා මුනිඳු වෙත පුදන්නේ අත්ඇරලා මේ මිදිලා නිවන් මඟ දකින්නේ මේ විලස සිහි කරලා ගාථාව ගයන්නේ මේ පහන්ගෙන පුදලා සෑම නිවන් දකින්නේ සාදු සාදු සාදු ඝනසාරපදිතේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ඝනසාරපදිතේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ඝනසාරපදිතේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සාදුකාරය සීල සමාධි ප්‍රඥා සාසන ලෝසත වෙත මතු කර දුන්නේ සම්මා සම්බුදු රජින්දුගේ අපමණ කය මහා නැන නුවණි නිවන්නේ අපමණ ගුණ ඇති මහා නැන පහනක් මහ කොඩියක් ලෙස බබලන්නේ එබඳු මහා ගුණ මුනි රජ පුදනට අද සමවිත කොඩි මව වන්නේ සය මහා වරු නැති මහා කොඩි මව නෙමි තමගේ දොහත වෙතගෙන දෙනවා තමගේම දොහතින් අහතට යවනෙමු අහත උඩින් කොඩි පතුරනවා කොඩි පිහිටාගෙන මුනිඳු පිදේවයි අදිතන් කර ගුණ සිතවනවා අහසක් වගේ මහා අනන්ත ගුණයට මේ මහා කොඩි පූජා දෙනවා සාදු සාදු සාදු සම්බුදු රජතුන් දෙසු සදහම් කඳ සව්පෙළ නැනනුවනින් ගෙනෙත නෙකනෙක උපමා අරගෙන සසඳලා දහම් අරුත සත වෙත දෙවත ඒ මහා ගුණයෙන් වරුණාගෙන දෙන මහා සංඝ පෙළ ධම්දර කියත ඒ ධම්දර සංඝ පෙළ වෙත පුදනට නෙකනෙක වරු නැති කොඩි මැවිත සමගෙම දොහොතින් නෙකනෙක වරු නැති මහා කොඩි මැවි මැවි විහිදේවා අහස උසින් ගොස් අහස් තලී වෙත ඒ මහ පොඩි පිහිටා යාවා නිදහස් අහසක් වැනි ගුණ සයුර ඇති දම්දර සංග පෙළ පිදියාවා දහම් පිදෙන්නට මේ කොඩි පුදනෙමු දහම් ගුණය වෙත පිදියාවා සාදු සාදු සාදු මහගුණ පවතින දහම් දරාගෙන හදවත් පිරිසිදු කරගන්නේ සුදු කොඩි විලසයි ඒ මහ සංග පෙළ ලෝකේ ගුණයෙන් බබලන්නේ මහසංවර එම මහසංග පෙළ වෙති සුදු කොඩි පෙළ අපි අරගන්නේ කොඩිසා කොඩි පෙළ මවලා මෙලෙසින් සංග පෙළ ගුණයට පුදවන්නේ සමග යතින් අත සුදු කොඩි ඒවා සුදු කොඩි මැල්ම වැල්මැවි මැවි ඒවා අහත උසින් ගොස් එලස සිටීවා අදිටන් බලයෙන් පිහිටාවා බුදු සංඝ පෙළවෙත එබඳු පිදේවා මේ කොඩි පිදුමන් සිදු වේවා තෙරුවන් ගුණයට මිරිස පිදේවා සාදු නදින් කොඩි පුදවාවා සාදු සාදු සාදු සමතින් පිදු ලෙස මේ කොඩි අරගෙන පූජා කළා අද මෙලෙසින්නේ සමතම මහජය සකපිඹි විරතින් වේවයි අදිටන් කරවන්නේ යනේන කරවන සියලුම කටයුතු පෙරයුම් පෙරදුම් කිසිතන නැති මෙන්නේ මහජය සකපිඹි විලසින් ජයගෙන නිවන් ජයත් අද පතවන්නේ සාදු සාදු සාදු සම්බුදු රජින්දුගේ අපමණ ගුණයට මේ වගේ මහා පූජා දෙනවා සියලුම යහපත පතා ඒ බඳු තැන මහ ගුණයක් අද කියවෙනවා සම්බුදු රජින්දුගේ මහා වටතිර ගුණ සංවර සුචරිතයම වෙනවා වටතිර ඇද ඇති විලසට සුචරිත ගුණයෙන් මහ වට කරවනවා මෙමවන් වටකල සාසන ගුණයට වටසලුවක් අපිගෙන පුදෙමු නොවඩුව මවලා සාසන සැමබිම් සුචරිත වටසලුවෙන් වසමු දුසිරිත අහලක කිසිම නොවේවයි මහ අධිචන්ගෙන පතුරවමු සාසන සුචරිත දහම වැඩේවා සුචරිත බුදු දහමම වඩමු සාදු සාදු සාදු සම්බුදු රජින්දුගේ ළඟ විලසටගෙන මෙබඳු සියලු පූජා දුන්නේ නොවඩුව පූජා කරපු මෙවන් පින් සියලුම යහපත කරමින්නේ නැත යන වදනක් නොමැතිව සැමතැන් සැනසුම් සුවයම හිතමින්නේ නිවන් දකිත්වයි සියලුම ලෝගෙන ලෝ සතටද අද පතවන්නේ සාදු සාදු සාදු බුදුදම් සංග යන තෙරුවන් පුදලයි කමා කෙරුවේ පෙර දින ඔන්නේ ඒ වගේ අද මේ මොහොතේ කමා කර සිටිනෙමු පෙර විලසම මෙන්න වැරදි පමා අපේ කිසිත් නොවේවා ශාසන බිම ජය ගනිමින් නිවන් දකින්වයි අදිටන් කරගෙන කමා කරමු යලි මෙලෙසින් සාදු සාදු සාදු කායේන වාචා චිත්තේන පමාදීන මයා කතං අච්චයං කමමි භන්තේ භූරි පඤ්ඤ තථාගත කායීන වාචා චිත්තේන පමාදීන මයා කතං අච්චයං කමමි බන්ති භූරි පඤ්ඤ තථාගත කායීන වාචා චිත්තේන පමාදීන මයා කතං අච්චයං කමමි බන්ති භූරි පඤ්ඤ තථාගත සාදුකාරයදී Thank you. අද මේ පින්වත් පිරිස සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණයක නිවන් සාක්ෂාත් කරගැනීමේ පරම අදිෂ්ඨානීය තබාගෙන පළමු අග්‍රමහා භෝජන පූජෝපහාර සහිත වන්නා සියලු ආකාර මහා පූජාව චිත්ත ප්‍රබෝධයෙන් ප්‍රසාදයෙන් යුක්ත වෙලා සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍රකර මහා සංඝරත්නයේ මහා ගුණ රුවින් නිර්මිතව වැඩ සිටිනවා සමාන ගෞරව සිතින් සිද්ධ කළා ඒ වාගේම චිත්ත ප්‍රබෝධයෙන් ප්‍රසාදයෙන් යුක්ත වෙලා සාසන ප්‍රසාදයෙන් යුක්ත වෙලා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය කරගැනීමෙන් අද උතුම් නිවන් සාක්ෂාත් කරගන්න ඒකාන්ත හේතු වාසනා උදා කරගත්තා ඒ බඳු වන්නා වූ ඒකාන්තයෙන් සතර පායෙන් නිදහස් වීමටත් ඒ වාගේම සංසාර දුක් කෙලවර කර උතුම් නිවන් සාක්ෂාත් ආරක්ෂා කරන තැනසින්ටත් හේතු වෙන අමා දහම් පදයන් ශ්‍රවණය කරමින් දරා ගනිමින් මේ පින්වත් මේ උතුම් විමුක්ති සාන්තිය උදා කරගෙන ඒ උතුම් ශාසන ආශිර්වාදයෙන් යුක්තව ගත කරන්නා මේ උතුම් අවස්ථාව බව සිහි කර ගන්නට ඕනේ. ඒ බඳු අවස්ථාවේ අග්‍ර මහා පූජාවන් සිද්ධ කළ මේ පින්තුන් දැන් මේ බලාපොරොත්තු වන්නේ සුපටිපන්නතාදී ගුණ සීකර සංඝරත්නය සහ මහා පූජාවන් සිද්ධ කරන්ටයි. ඒ නිසා පළමුව සිද්ධ කරගත් ආ වූ අග්‍ර මහා පූජාවන් නිසාම ලැබුවා වූ පුණ්‍ය කුසල ආශිර්වාදයේ අනන්තයි අප්‍රමාණයි. සතර වසනාතාකල් නිවන් දක්නා ජාති දක්වා කෙලවර නොවන්නා වූ සියලු ආකාර යහපත ජයග්‍රහණය අභිවෘද්ධිය උදා කර දෙමින් දුර්භික්ෂ බය අමනුෂ බය රෝග බය දුරු කරමින් අට අනුවාක් රෝග නව අනුවාක් ව්‍යාධි 203ක් අන්තරා දුරු කරමින් ඇති බව භවෝග සපත ණය නැති බව වරදක් නැති බව කියන සියලු ගුණයන්ගෙන් ද ආයුෂ වර්ණයේ සැපේ බලයේ පරිවහන ඥානීය කියන කාරණාවන්ගෙන් පූර්ණ වී කිසියම් තැනක නොඇලී නොබැඳී අලෝභදී සමෝහ ගුණයෙන් යුක්තව ඒකාන්තයෙන් උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්නට හේතු වාසනාගෙන දෙන අනන්ත ගුණ ඇති මහා පුණ්‍ය වාසනාවක් කුසල වාසනාවක් මෙසේ උදා කරගත්තාසේම අප්‍රමාණ සාමාන්‍ය ලෝක සත්වයින්ට උදා කරගන්න මාර්ගයේ පාදා දුන්නා සත්‍යයි කියා වටහාගෙන සාදුකාරයක් දෙන්න මෙබඳු ආකාරයෙන් සිද්ධ කරගත්තා වූ අනන්ත පුණ්‍ය කුසල ආශීර්වාදයක් තා මේ පින දැන් මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ. ඒ උතුම් වූ සුපටිපන්නතාදී ගුණසීකර සංඝරත්නය උසා මේ භෝජන පූජා පිරිකර පූජාදී මහා පූජෝපහාරය සිද්ධ කරන්ටයි. මෙබඳු මහා පූජාවද තම තමන් තනියෙන් සිද්ධ කරගන්නවා නෙමෙයි. අනන්ත අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම මනුස අමනුස සතර වර්ගයේ ඥාති මිත්‍රාදී කොට්ටාසතුළු අප්‍රමාණ ලෝකවාසී සියලු සත්වයෝද තම තමන් විසින් අතහිත දීගත් පූජා සමානව සීකර ගනිත්වා අතහිත දී ගනිත්වා කියන මේ උතුම් අදිෂ්ඨාන තබලා මේ අනන්ත පූජා ගුණාදී මහා පූජාවන් විසේ සිද්ධ කිරීම මහා පුණ්‍ය නියෝග කළ ආශීර්වාදී අප්‍රමාණ ලෝක සත්‍යයේ යහපත සාන්තිය උදා කරත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා සැමට උදා විත්වා කියලා අධිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න අද මේ වාගේ මෙබඳු වන්නා මහා පූජාවන් සකස් කරමින් ඒ ආකාරයෙන් ඒ අප්‍රමාණ ලෝක සත්‍යය සමග ඒකාන්තයේ මේ සුපරිපන්නත ආදී ගුණ සීකර සංගරත් නිවසා මෙසේ මහා පූජෝපහාරය සිද්ධ කරන්ටයි මේ බලාපොරොත්තු වන්නේ කියා සීකර ගන්නට ඕනේ. ඒ නිසා මෙබඳු මහා පූජෝපහාරය සිද්ධ කරන්නා මේ පින්නතුන්ගෙන් නොඑක ආකාරයෙන් තම තමන්ගේ සිගෙනින්නා වූ නොඑක සුළු සුළු පූජාවන් ලැබුවා සීම විශේෂයෙන් ඒ දානමාන පූජා සිද්ධ කළා වූ ඒ පින්නත් 34 බුලත් පහු පිටිය ගුණවති විමලරත්න මහත්මිය ඇතුළුව පවුලේ සෑම සියලු දෙනා විසින් ඒ වාගේම තමන්ගේ මියගියා වූ ටී පී.ජේ විමල රත්න කියනාගේ විදුහල්පතිතුමාට පුණ්‍යානුමෝදනා කරවමින් ඒ වාගින සිතු සිතු ඥාති ඥාති හිතයිසී සමදෙනාටත් පුණ්‍යානුමෝදනා කරවමින් ඒ අයට කිසි කලකට අකාල් මරණයක් සිද්ධ නොවිත්වා ඒ වාගේම සියලු කල්ලි යහපතින් ජයග්‍රහණින් අභිවෘද්ධියෙන් යුක්තව සුගති ගුණයෙන් යුක්තව ඒ කාන්තිය උතුම් නිවන් සාක්ෂාත් කරන සියලු සංසාර දුක් කෙලවර කරන මේ පින් හේතු වාසනා වේත්වා කියන තුම අදිෂ්ඨානයේ තබලා මේ ආකාරයෙන් මේ මහා පූජෝපහාරයන්ගේ මහා පුණ්‍යානුමෝදනාද සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා කියා සීකර ගන්නට ඕනේ ඒ වාගේම හොරණ ජානකී විජේසේකර මහත්මිය විසින් සමට හිතපතා පින්පතමින් ඒ වාගේම දාලේ දාන පිළිගැන්වීම සිද්ධ කිරීමත් සිද්ධ කරනවා. ඒ වාගේම පොල්ගහවෙල දෙල්ගොල්ල කේ.එස්. පතිරණ මහත්මයා ඇතුළු පවුලේ සම සමස්ත පුණ්‍යානුමෝදනා කරමින් සෑම දිනාට යහපත උදා වේවා කියනා වදිස්ථානයෙන් එබඳුවන්නා වූ පූජාවන් සිද්ධ කරවනවා. ඒ වාගේම පොල්ගහවිල කිඳාගම මහින්ද මහත්මයා තුළු පවුලේ සෑම සිළු දෙනා විසින්ද ඒ වාගේම දානමාන පූජා නම් මේ සියලු ආකාර යහපත ජයග්‍රහණය අභිවෘද්ධිය උදා වේවා. බාධක මාරක අපල පත්‍රා දුක් කරදර දුරු වේලා සැනසෙල්ල සාන්තිය උදා වේවා ආදී අදිස්ථානින් යුතුව සෑමට යහපත උදා වේවා කියනා වදිස්ථානයෙන් සිද්ධ කරවනවා. ඒ වාගේම ගෝනගල් දිනේ සුමනා වික්‍රමාරච්චි මහත්මයා තුළු පවුලේ සෑම සිළු දෙනා විසින් මියගිය සුමුදු උපුල් වික්‍රමාරච්චි කියනා වූ තරුණ මහත්මයා තුළු පවුලේ සියලු ඥාති හිතයි සී සෑම සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා කරවමින් ඒ අයට කිසි කාලයකත් මින් මතු අකල් මරණයක් සිද්ධ නොවේවා ඒ වාගේම සියලු ආකාර යහපතින් ජයග්‍රහණයෙන් අභිවෘද්ධියෙන් තුතුන් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා පහළ වේත්වා කියන මේ තු අදිෂ්ඨාන තබලා තවත් ඒ සියලු ඥාති හිතයි සී සෑම දෙනාටත් යහපත උදා වේවා කියනා උදේ පතමින් ඒ වාගේම පවුලේ සියලු ඥාති හිතයි සී දැන් සිටින ඒ ආදී සෑම දෙනාටත් උතුම් වූ ආකාරයෙන් සැනසෙල්ලෙන් සාන්තියෙන් මාර්ග බාධක අපල පත්‍රා දුක් කරදර දෝසාන්තකාර දුරු වෙලා උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා පහළ වේත්වා සුගතිය නිවන උදා වේත්වා කියනා මේ අදිෂ්ඨානයන්ද සබාගෙන මේ සෑම සියල්ලෝ විසින් තම තමන් විසින් නොඒක ආකාරයෙන් ලැබුවා වූ තවත් මේ පූජාවන් ඇද්ද මෙසේ කළා වූ සියලු පූජාවෝ සීකර ගන්නට ඕනේ නම් ගොත් කියන්න බැරිනා වූ අය ඒවා තම තමන් විසින් ලැබුවා වූ සෑම සියලු පූජාවන් කිසියම් අඩුපාඩුවක් නැතුව හැම දෙනා විසින් කරන පූජාවන් සමානව සීකර ගනිත්වා ඒ වගේම ඩැනි වර්ණසූරිය මහත් ඩැනියෙල් වර්ණසූරිය මහත්මයා මෝරුපල ඒ වගේ අලුත් සාල් ආහාරයෙන් ඒ කරන්නා වූ ඒ පූජෝපහාර සිද්ධ කිරීම අලුත් සාල් වලින් කරන්නා වූ ඒ පූජා සමග පිරිකර පූජා ආදීද පූජා කිරීම සිද්ධ කරනවා එවන් දුන්නා වූ ආකාරයෙන් තවත් ඒ අතහිත දුන්නා වූ සෑම සියල්ලෝම තම තමන් ඒ කර දුන්නා වූ ලැබුවා වූ සියලු පූජාවෝද සියලුම දෙනා විසින් අතහිත දීගෙන කරන පූජාවන් සමානෝ සීකර ගනිත්වා අතහිත දී ගනිත්වා කියන මේ උතුම් අදිෂ්ඨාන තබලයි අද මේ මහා පූජාවන් සිද්ධ කරන්නේ කියා සීකර ගන්නට ඕනේ ඒ සම් මේ බඳු මහා පූජාවන් සුපටිපන්නතාදී ගුණ සීකර සංඝරත්නය උදසා පූජා කරන්ටයි මේ බලාපොරොත්තු වන්නේ අනන්ත අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම මනුස අමනුස අතර වර්ගයේ ඥාති මිත්‍රාදී කොට්ටාසලු අප්‍රමාණ ලෝක සත්‍යෝද තම තමන් විසින් අතහිත දීගෙන කරන පූජා සමානෝ සීකර ගනිත්වා අතහිත දී ගනිත්වා උදෙසා කෙන මේ උතුම් අදිෂ්ඨාන්තවලයි අද මේ සුපරිපන්නතාදී ගුණ සීකර සංඝරත්නය උසා මෙවන් මහා පූජාවන් පූජා කරන්න බලාපොරොත්තු වන්නේ කියා වටහාගෙන සාදුකාරයක් දෙන්න භෝජනම් බිකවේ දදමාන දායකෝ පටිඝහකානම් පංචදානානි දේති කතමානි පංචායුන් දේති වන්නන් දේති සුගන් දේති බලන් දේති පටිභානන් දේති කියන මේ ශේෂ බුද්ධ දේශනා පරිදි මහණනි භෝජනය පූජා කරනවා කියන්නේ ආයුෂ දෙනවා වර්ණේ දෙනවා සැපේ දෙනවා ඵලේ දෙනවා පටිභාන නුවණ දෙනවා කියන මේ කාරණා පහ කැටි කර දීමකුයි පූජා කිරීමකුයි කියන කාරණේ සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරවදාරනවා ඒ නිසා මේ පින්නතු මේ මහා භෝජන පූජෝපහාරයක් හැටියට සුපටිපන්නතාදී ගුණ සීකර සංඝරත්නයේ මොනවාද පූජා කරන්න බලාපොරොත්තු වන්නේ ආයුෂ වර්ණේ සැපේ ඵලේ පටිභාන ඥානීය කියන කාරණා පහ කැටි කරලයි මේ මහා භෝජන පූජෝපහාරයක් හැටියට මෙසේ පූජා කරන්න බලාපොරොත්තු වන්නේ කියා වටහාගෙන සාදුකාරයක් දෙන්න පූජකෝ ලබතේ පූජා වන්දකෝ පටි වන්දනානාදී දේශනා කර උතුම් දේශනා ප්‍රතිපුදන්නේද පිදුල් ලැබීමට වඳින්නේද වැඳුල් ලැබීමට හේතු වාසනා ලබනවා වපුරන්නේ යම් තේද අස්වැන්න ලැබෙන්නේ ඊට අනුසාරයෙන් කියා දේශනා කර උතුම් දේශනා පරිදි මේ පින්නදුන් ශාසන පින්කෙත් කෙරෙහි යම් තේ වපුරා ගන්නේද එයි ලැබෙන පුණ්‍ය කුසල ආශීර්වාදී අනන්තයි අප්‍රමාණයි සතර වසනා තාකාල් කෙලවර නොවන්නා වූ සියලු යහපත ජයග්‍රහණය අභිවෘද්ධිය උදා කර දෙමින් සියලු දුර්භික්ෂ බය අමනුෂ බය රෝග බය දුරු කරමින් අට අනුවක් රෝග නව අනුවක් ව්‍යාධි 203ක් අන්තරා දුරු කරමින් ඒ වාගේම ඇති බව භවභෝග සපත නැති බව වරදක් නැති බව කින අතිසුඛ භෝග භෝග සුඛ අනන සුඛ අනවද්ද සුඛ කියන ගුණයන් ලැබමින් ඒ වාගේම ආයුෂ වර්ණයේ සැපේ බලයේ පරිභාන ඥානීය කියන කාරණාවන්ගෙන් පූර්ණ භාවීටපත් වෙමින් චන්ද්‍ර සූර්ය ලෝභපුලුවා යන්නාසේ ජීවනා ලෝකයෙන් යුත්ව අලෝභ අධේ සමෝහ ගුණයෙන් යුත්ව සාමීන් සමාදානයෙන් සැනසෙල්ලෙන් යුත්ව නිවන් සාක්ෂාත් කරන්නද ඊතාකල් මහා පරිවාර සම්පත්තියක පිහිටන්නා වූද අනන්ත ගුණ ඇති මහා පුණ්‍ය වාසනාවක් කුසල වාසනාවක් මෙසේද උදා කරගන්න බලාපොරොත්තු වෙනවා සත්‍යය කියා වටහාගෙන සාදුකාරයක් දෙන්න මෙබඳු ආකාරයෙන් කරගන්නා මේ පුණ්‍ය කුසල ආශීර්වාදයේ පින් ඵල තීරුම් මාර්ගතා මේ පින් තුන් සියලු ආකාරයෙන් සෝමනස්ස සාගත භාවයෙන් යුත් වෙනවා උතුම් නිවන් සාක්ෂාත් කරන්න ඒකාන්ත හේතු වාසනා විත්වාගෙන මේ අදිෂ්ඨාන්ත බීම නිසා මහා ඥාන සම්පීත භාවයෙන් යුත් වෙනවා මෙබඳු වන්නා වූ සෝමනස්ස සාගත වූ ඥාන සම්පීත වූ අග්‍රසීත වූ මහා පුණ්‍ය වාසනාව කුසල වාසනාව උදා කර ගනිමිනුයි මේ පින් තුන් අද මේ භෝජන පූජා පිරිකර පූජා ආදී මේ සියලු උපකරණ පූජා ආදී සිද්ධ කරන්නේ කියා සිහි කර ගන්නට ඕනේ එබඳු ආකාරයෙන් සියලු යහපත අභිවෘද්ධිය තම තමන් කර ගන්නවා සේම අනන්ත ලෝක සත්‍යෝ තතහිත දී ගනිත්වා අනන්ත ලෝක සත්ත්වයින්ටත් මහා කල්ප වෘක්ෂයක් අනුතර පුණ්‍යක් ශීත්‍රයක් පහළ වූ වාසී සාන්තිය උදාවිත්වා ගන්නා වදිත්‍යාන් තබා ගනිමින් අනන්ත ලෝක සත්ත්වෝ තප සෑම සියලු දෙනාමත් එක්තුව සුපටිපන්නතාදී ගුණ සීකර සංඝ රත්නයේ උසා මේ මහා පූජාවන් මෙසේ පූජා කරන්ටයි මේ බලාපොරොත්තු වන්නේ කියා සීකරෙන පූජා කරන බලාපොරොත්තුෙන් සාදුකාරයක් දෙන්න. හොඳයි මෙසේ කියන්ට පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා යහපතක් වේවා විරුද්ධයක් වේවා මෙතෙක් කරන ලද්දා වූ ආශිර්වාදය වංශ මාත්‍රයක් අනුපාඩුවක් මේ සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා හිතන හිතුමක් ඇද පතන පැතුමක් ඇද සියලු ආකාරයෙන් ඉෂ්ට සිද්ධලා සියලු යහපත ජයග්‍රහණ අභිවෘද්ධිය උදායල උතුම් නිවන් සාක්ෂාත්න සියලු සංසාර දුක් කෙලවර කරගන්න මේ පින්නතුන්ටත් අතහිත දුන්න සෑම සියලු දෙනාට අනන්ත අප්‍රමාණ වූ දිව්‍ය අප්‍රම මනුස්සමන සතර වර්ගී ඥාති මිත්‍රාදී කොට අනන්ත ලෝකවාදී සියලු සත්ත්වයන්ට හේතු ආසනාව විත්වා මේ පින්නතු හිතන හිතුමක් ඇද පතන පැතුමක් ඇද සියලු ආකාරයෙන් ඉෂ්ට සිද්ධලා ඥාති හිතයි සීකරෙන් පින් පෙත් පතුරවන්නේද ඒ සෑම සියලු දෙනාට සියලු අභිවෘද්ධිය උදා වේවා උතුම් නිවන් සාක්ෂාත්න සෑමටම හේතු ආසනාව වේවා කරිෂ්ඨාන කරනවා සීමිත්වා කරිෂ්ඨාන කරන සාදුකාරයන් දෙන්න අද මේ ආකාරයෙන් මේ පිටත් කරගත්තා මේ මහා පුණ්‍ය කුසල ආශීර්වාදය අනන්ත අප්‍රමාණ පුණ්‍ය වාසනාවෙන් කුසල වාසනාවෙන් යුත් වෙනවා මේ වඳුන්නා අනන්ත මහා පුණ්‍ය කුසල ආශීර්වාදය තමන් තනියෙන් භුක්ති විඳින්න බලාපොරොත්තු වෙනවා නෙමෙයි අනන්ත වූ දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අමනු සතර වර්ගයේ ඥාති මිත්‍රාදී කොටස අනන්ත ලෝකවාසී සෑම සිල් සත්‍යෝ සිහි කරලා මේ ලෝක සත්‍යයෙන් කෙරී යාපත් ගන්නා වූ කෘතෝපකාර සලකන්නා උතුම් ගුණෙන් යුක්තවත් ඒ වාගේම තමන්ගෙන් අවිට අසාධාරණයට ගෝචර වූ ලෝක සත්‍යයේ මහා වන්දිගේ වා නිදහස් වෙන බලාපොරොත්තු වෙනොත් ලොවර සිතක් සාන්තියක් යහපතක් උදා කර දෙන සෑම දෙනාට සත්ගුණ ආශීර්වාදිනු දුක්ඛිත දුක්ඛිත සත්වෙන්ට දයනුකම්පා වෙනොත් අප්‍රමාණ ලෝක සත්‍යයේ කරුණා මෛත්‍රිය මේ නොඑක ආකාරයෙන් විහිදුවන්ටයි පතුරවන්ටයි පිහිටවන්ටයි මේ බලාපොරොත්තු වන්නේ කියා සී කරගන්න ඕනේ. ඉතින් සී කරලා මේ පිළිතුරු ඉතින් අද පළමුවම අද මේ පූජෝ පහතවමින් දානමාන පූජා සත්කාර සිද්ධ කළේද පිළිකර පූජා ආදී සිද්ධ කළේද මේ බඳු මහා පූජාවන් සිද්ධ කිරීමේදී මේ පූජාවන් සඳහා නොඑක ආකාරයෙන් අතුදව මාත්‍රයක් දුන් කෙනෙක් ඇත සී කරගන්න ඕනේ. ඒ වාගේම අතහිත දුන් කෙනෙක් ඇත සී කරගන්න ඕනේ. ඒ තම තමන් ඉතින් මේ පූජාවන් සකස් කිරීමේදී ඊටම සුළු මිල මුදලකින් වේවා තමන්ගේ ශ්‍රම කඳුලකින් වේවා තමන්ගේ බඩු බාහිර ආදියකින් වේවා ආධාරයක් උපකාරයක් කවුරුවත් කරන කවුරු හෝ කරන ලද්දේ සිහි කර ගන්න ඕනේ ඒ වාගේම වචනයකින් ප්‍රාණ සාවක් කළේද චිත්ත ප්‍රබෝධය ප්‍රසාදය පහළ කළේද විරුද්ධතාවයක් නොදක්වා මේ සත්කාරය යුතු කරගෙන යන්න ඉරපස්තාව ලබා දුන්නේද දිව්‍ය බ්‍රහ්මාදී තැන් පටන් යමිකා ආශිර්වාදයක් යහපතක් උදා කර දෙන ලද්දේ දේ සෑම සියල්ලෝ මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ලබන්න හේතු ආසනාවන්තයෝ වෙනවා ඒ වාගේ මේ සෑම සියල්ලෝ කරා මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයේ පළමුව විහිදෝනවා පදරෝනවා පිහිටෝනවා කියා සිහි කරගෙන මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසී ගලායාවා විහිදේවා පතරේවා පිහිටාවා සතර වසනාතාකල් නිවන් දක්නා ජාති දක්වා සෑම දිනාටමත් කිසි විටක දුගතියක් නොවිත්වා සුගතියක් විත්වා විරුද්ධියක් විත්වා පිරිහීමක් සම්පන්න වෙත්වා බුදු නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්ට ඊ සෑම දිනාටම මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදීව මෙසේ හේතු වාසනා පහල කරත්වා කිය අදිෂ්ඨාන කරනවා එසේම විත්වා එසේම විත්වා එසේම විත්වා කිය අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න ඒ වාගේ මෙතේ සී කර ගන්න ඕනෑ යම් ආකාරයෙන් මේ පිනුගේ ඥාති හිතසීන්ගේ නම් ගොස් සී කරමින් තම තමන්ගේ ඥාති හිතසීන්ට සුඛ සුවිත මුදිත වේවා දුගති දුරු වේවා සුගතිය වේවා උත් නිවන් සාක්ෂාත් කරන හේතු ආසනාවිත්ව ආදී ප්‍රාර්ථනාවන් තබන ලද්දේද තම තමන් හිතට පතන හිතුම් පැතුම් හිතන ලද්දේද ඉෂ්ට සිද්ධ වේවා මේ වාගේ මෙතේ සී කර ගන්න ඕනෑ යම්සේ මේ පිනද මේ උතුම් වූ පුණ්‍ය භූමියකට පැමිණලා නිබඳු යහපතක් අභිවෘද්ධිය තම තමන් උදා කරගෙන මහා කල්පරුක්ෂයා කන්තර පුණ්‍යක් ශේත්‍රය පහළ වූ වාසී අනන්ත ලෝක සත්‍යයෙන් දා සෙත සාන්තිය උදා කර දෙන්නේද මෙබඳු මහා යහපතක් ලෝකයට උදා කිරීමට හේතු වන්නා වූ ආකාරයෙන් මේ ශාසන පින් බිමක් මේ ආකාරයෙන් සාසනය උසහා පූජා කරමින් නිදහස පවතින්නේද? මෙබඳු මේ පූජා කරගත්තා සීම මේ විස්ථාන යම්සී මේ විස්ථාන්ට අයිතිවාසිකම් නිශ්චල චංචල සියලු දේවල් අයිතිවාසිකම් කියන්නාව කිව්වා වූ ඒ සෑම සියල්ලෝ සී කරගන්න ඕනේ. ඒ වාග්ම යම්සී මේ විස්ථාන අභිවෘද්ධිය සඳහා ඊටාම සුළු පිළිබඳලක් වේවා තමන්ගේ ශ්‍රම කඳුලක් වේවා වැය කළ කෙනෙක් ඇද්ද? ඒ වාගෙන් පොල් ඉරටුවක් තරම් දෙයක් වේවා වැලි කැටයක් තරම් දෙයක් වේවා පරිත්‍යාග කළ කෙනෙක් ඇද්ද? වචනයකින් ප්‍රහංසා කළ කෙනෙක් ඇද්ද? චිත්ත ප්‍රබෝධය ප්‍රසාදය පහළ කළ කෙනෙක් ඇද්ද? අත්උදව් මාත්‍රයක් දුන් කෙනෙක් ඇද්ද? විරුද්ධතාවයක් දක්වා මේ සත් කටයුතු කරගෙන යම් ඊට ප්‍රස්තාව ලබා දුන් කෙනෙක් ඇද්ද? දිව්‍ය බ්‍රහ්මාදී තැන්පතන් කවරෙකෝ වේවා ආශිර්වාදයක් කරන ලද්දේද මේ ආදී සෑම සියලු දෙනා මේ අනන්ත පුණ්‍ය කුසල සඳහා ආශිර්වාද ලබන්න හේතු වාසනාවන්තය වෙනවා. ඒ අයද කෙබඳු පතක හිටියා, කෙබඳු භවයේ හිටියා, කෙබන් තැනක හිටියත් ඒ අය කරා මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදය මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසී ගලා යාවා විහි දේවා පැතිරේවා පිහිටාවා. සතර වසනාතාකල් නිවන් දක්නා ජායිදක් වාය සම්දේනාටමත් කිසි විටක දුගතියක් නොවිත්වා සුගතියක් වෙත්වා අභිවෘද්ධියක් වෙත්වා පිරිහීමක් නොවිත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සීල සංසාර දුක කෙලවර කරගන්න තේ සම්දේනාටමත් මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදය මෙසේ හේතු වාසනා පහල කරත්වා කිය අධිෂ්ඨාන කරනවා එසේම විත්වා එසේම විත්වා එසේම විත්වා කිය අධිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න මේ වාගේ මෙසේ සී කර ගන්න ඕනේ යම් ආකාරයෙන් එතනට මේ ආකාරයෙන් සී කර ගන්න ඕනේ අප්‍රමාණ සංසාරයේ පටන් ආවා වූ සතර ගමනේදී අපිට ආධාර කළ උපකාර කළ ආශිර්වාද කළ මේ මොහොත දක්වා යහපත කර දුන් සෑම සියල්ලෝ සී කරලා කෘතෝපකාර සලකන උතුම් ගුණින් යුතු වේ ආදී කේ භවයේ කිටියක් බඳු උපත කිටියක් බඳ තැනක ජීවත්ව හිටියත් ඒ හැම දෙනා කරා මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදයෝ මෙසේ විදෝනවා පතරෝනවා පිහිටෝනවා කියා සී කරගෙන මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයෝ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා කරන්නාසේ ඒ අනන්ත සංසාරේ පට මේ මොහොත දක්වා විදන්සු මාත්‍රයෙන් හෝ ආධාර කළ උපකාර කළ ආශිර්වාද කළ සෑම සියල්ලෝ කරා ගලා යාවා විහි දේවා පතිරේවා පිහිටාවා සතර වසනා තාකල් නිවන් දක්නා ජාති දක්වා හැම දිනාටම කිසි විටක දුගතියක් නොවිත්වා සුගතියක් විත්වා අභිවෘද්ධියක් විත්වා පිරිහීමක් නොවිත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්නට මේ හැම දිනාටම මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදීව මෙසේ හේතු වාසනා පහල කරත්වා කිය අදිෂ්ඨාන කරනවා එතෙම විත්වා එතෙම විත්වා එතෙම විත්වා කිය අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න මේ වාගේම වරද අපාපය සිද්ධ නොවන කිසිම කෙනෙක් මේ සතර ගමනේ ඇත්තේ නෑ අප්‍රමාණ සංසාරයේ පටන් ආවා වූ මේ සතර ගමනේදී අද මේ මොහොත දක්වා අපාතින් ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්පප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිත්‍ය කියන මේ දසකුසල කර්මයකින් වේවා කර්ම පතයකින් වේවා යම් සත්ව කිනුට සත්ව පිරිසකට අංශු මාත්‍ර අවඩක් අසාධාරණයක් වීනම් ඒ සෑම සියල්ල මේ මොහොතේ කමා කරනවා මින් මතු අපාතින් ඉබඳු අවඩක් අසාධාරණයක් වරදා ප්‍රමාදෝෂයක් කිසි කෙනෙක් කෙරෙහි සිද්ධ නොවෙත්වා කියන තුම අධිෂ්ඨාන තබාගෙන අප්‍රමාදව නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා විත්වා කියනා මේ උතුම් අධිෂ්ඨානයන් තබා ගනිමින් අපෙන් අවරට අසාධාරණීය ගෝචර වූ සියලු ලෝක සත්‍යෝ සිහි කළා. ඒ ආයත කෙබඳු පතේ කෙබඳු භවයේ කීතියක් කෙබන් තැනක හිටියත් ඒ ආයත මහා වන්දියක් ගෙවා අපි නිදහස ලබන්ටයි මේ බලාපොරොත්තු වන්නේ කියා සිහි කරගන්න ඕනේ. අපාතින් සිද්ධ වුණා යම් පාපාන්තකාරයක් දෝෂාන්තකාරයක් වේ නම් ඒ සෑම සියල්ල සීමා සහිතමයි. නමුත් අද මේ රැස් කරගත් පුණ්‍ය කුසල ආශිර්වාදයේ සියලු ආකාරයෙන් අනන්තමයි අප්‍රමාණමයි. අනන්ත වූ අප්‍රමාණ මහා පුණ්‍ය කුසල ආශිර්වාදයේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා කරන්නාසී අපින් අවිතර අසාධාරණයට ගෝචර වූ ලෝක සත්‍යවාද කෙබඳු උපතේ කෙබඳු භවයේ කීටියත් ඒ අය කරා ගලා යාවා වී දේවා පැතිරේවා පිහිටාවා සසර වසනා තා කල් නිවන් දක්නා ජාති දක්වා සෑම දිනාටමත් කිසි විටක දුගතියක් නොවිත්වා සුගතියක් විත්වා දුර්ගතියක් විත්වා පිරිහීමක් නොවිත්වා පුතුන් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්නට අපෙන් අවිට අසාධාරණේ රෝචරෝ සියලු සත්ත්වයින්ද මෙහි වාසනා පහළ විත්වා අපේ සියලු පාප වන්දීන්ගෙන් නිදහස් වෙත්වා මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා අපකරාද පාපාන්තකාරය දෝසාන්තකාරයක් ලන් නොවිත්වා සසර කරන ලද පුණ්‍ය කුසල ආශීර්වාදයේ වැඩි යෙත්වා මේ පුණ්‍ය කුසල ආශීර්වාදයේ සමග ක්‍රියාත්මක වෙත්වා සිය යහපතින් ජයග්‍රහණින් අභිවෘද්ධි දෙන්න තුතු නිවන් සාක්ෂාත් කරගන්නට අපට හේතු වාසනා වෙත්වා අනන්ත ලෝක සත්ත්වින්ට ඒ ශාන්තිය එසේම ලැබිත්වා කිය අදිෂ්ඨාන කරනවා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කිය අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න ඒ වාගේම කෘතෝපකාර සලකන ගුණ සීකරණය මෙසේ සීකර ගන්නට ඕනද මේ පිණිතු ඉදින් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය කරන ඒකාන්තයෙන් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා පහල කරගන්නේද ඒ වාගේම අති දුර්ලභ සතර පාදුකෙන් සදාහරණ නිවාස වීම සදාහරණ නිදහස් වීමට උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා පහල කරගත්තේද මේ බඳු වන්නා වූ වටිනා මොහොතක් වටිනා වාසනාවන්ත මොහොතක් අති දුර්ලභව සංසාරයෙන් ලැබූ බවද සීකර ගන්නට ඕනේ ඒ වාගේම මේ බඳු උත්තම මොහොතක් නිකන් ලැබුණා නෙමෙයි අති දුර්ලභව පෙර සංසාරයේදී පහළ වුණා වූ ඒ බුද්ධ ශාසනයන්හි සම්මා සම්බුද්ධ ශාසනයන්හිදී වන්දනාමාන පූජා සත්කාර ගෞරව අපපස්ථානයන් අංශු මාත්‍රෙන් හෝ සිද්ධ කරන ලද්දේද එබඳු පුණ්‍ය ඵලයක කුසල ඵලයක පුණ්‍ය වාසනාවක් කුසල වාසනාවක් උදා වීම වශයෙන් අද මේ උත්තම අවස්ථාව ලැබුණු බව සිහි කර ගන්නට ඕනේ ඒ නිසා එවන් කල්ලි අපි මේ යහමගට මෙහි අවලා නොයි කාකාරින් හරි මඟ පිහිටෝලා උනන්දු කරෝලා මඟ පෙන්වා දුන්නා වූ කල්යාණ මිත්‍ර මාර්ගයේ පෙන්වා දුන්නා වූ ඒ සෑම සියල්ලෝ සිහි කර ගන්නට ඕනේ සිහි කරලා ඒ ඇයදක බඳු පත කිහිටියක් ඒ බඳු භවයේ කිහිටියක් ඒ හැම දිනාටද මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදය මෙසේ විහිදෝනවා පතරෝනවා පිහිටෝනවා කියා සිහි කරගෙන මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදය ආශිර්වාදීව මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසී සෑම දිනා විට ගලා යාවා විහි දේවා පැතිරේවා පිහිටාවා සතර වසනා තාක්කල් නිවන් දක්නා ජාති දක්වාය සෑම දිනාටම කිසි විටක දුගතියක් නොවිත්වා සුගතියක් විත්වා අභිවෘද්ධියක් විත්වා පිරිහීමක් නොවිත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සිල් සංසාර දුක් කෙලවර කරගන්ටි සෑම දිනාටම මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදීව මෙසේ හේතු වාසනා පහල කරත්වා කිය අධිෂ්ඨාන කරනවා එසේම විත්වා එසේම විත්වා එසේම විත්වා කිය අධිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න ඒ වාගේම මේ සිහි කර ගන්න ඕනෑ යම් ආකාරයකින් එතෙන් පටන් ගෙන මේ මිනිසත් කයක් ලබා ගැනීම සඳහා මව් ගැබක් කරා පැමිණියේද පිහිටියේද එතෙන් පටන් නව මාස දස මාස ආදී කාලය තුළ මව් ගැබ තුළ රක්ෂණය වුණේද පෝෂණය වුණේද හැදුනේද වැඩුණේද ඒ කාලයේ සිහි කර ගන්න ඕනෑ එකල්ලි මේ කාය රක්ෂණය කරමින් පෝෂණය කරමින් අදා වඩා ගත්තා වූ දෙමව්පිය වැඩ ආධාර උපකාර ආශීර්වාද කළු වැඩි සෑම සියල්ල උපකාර ගුණේ සලකන ගුණෙන් සිහි කරලා මේ දෙමව්පියන් සෑම සියල්ලව අද ජීවත්ව හිටියත් මියකොත් කෙබඳු වෙත කෙබඳු භවයක හිටියත් මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශීර්වාදීව මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නා සී දෙමව්පියන් දුල සෑම දිනා වෙත ගලා යාවා විහි දේවා පතරේවා පිහිටාවා සතර වසනා තාකල් නිවන් දක්නා ජාති දක්වා හැම දිනාටම කිසි විටක දුගතියක් නොවෙත්වා සුගතියක් වෙත්වා විමුක්තියක් වෙත්වා පිරිහීමක් නොවෙත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්නට මේ දෙමව්පියන් ඇතුළු හැම දෙනාටම මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදය මෙසේ හේතු වාසනා පහල කරත්වා කිය අදිෂ්ඨාන කරනවා එතීම විත්වායතීම විත්වායතීම විත්වා කිය අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න ඒ වාගේ මෙලොවට බිහුනේදී බිහුණාව තැන් පටන් උඩුකුරෝ හොවන්නාව කයක් ඇතුව මැස්සෙක් මදුරුවේ පන්නා ගන්න පුළුවන් කමක් නැතුව කැක්කුමක වේදනාවක් සීතියක් උස්නයක් දුරු කර ගන්න පුළුවන් කමක් නැතුව විපාතයේ දිය බිදක් ගන්න බඩි ගින්නට ආහාර බිදක් ගන්න පුළුවන් කමක් නැතුව මල මුත්‍රා ටික පහ කරන් උනාද හොදා ගන්න පිරිසුදු කර ගන්න පුළුවන් කමක් නැතුව හැරෙන්න පෙරලෙන්න වා පුළුවන් කමක් නැතුව අනාථ අසරණ උඩුකුරෝ හොවන්නාව කයක් ඇතුව අතපය දඟලෝමින් සිටියා විතා කුඩා අවස්ථාවේ පටන්ගෙන මේකයි රක්ෂණය කරමින් පෝෂණය කරමින් නාවා කවාපවා මල මුත්‍රා සෝදා සුද්ධ පවිත්‍ර කරමින් ඇද්දැඩි කරගත්තා වූ හදා වඩා ගත්තා වූ දෙමව් පියෝ ඇද ආදාර උපකාරා තීර්වාද කළෝ ඇද්දී සෑම සියල්ලු දෙමව් පැනතුළු සීකර කරලා කෘතෝපකාර සලකන ගුණයෙන් ඒ ආයත ජීවත්ව හිටියත් මිය ගොස්කේ බඳු පතේක බඳු භවයේක හිටියත් ඒ දෙමව් පැනදුළු හැම සියල්ලෝ කරා මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදියෝ ගලා යාවා විහිදේවා පැතිරේවා පිහිටාවා සතර වසනාතාකල් නිවන් දක්නා ජාති දක්වා හැම දිනාටම කිසි විටක දුගතියක් නොවෙත්වා දුගතියක් වෙත්වා විමුක්තියක් වෙත්වා පිරිහීමක් නොවෙත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සීල සංසාර දුක කෙලවර කර ගන්නට දෙමව් පැනදුළු හැම දිනාටම මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදියෝ මෙසේ හේතු ආසනා පහල කරත්වා කිය අදිෂ්ඨාන කරනවා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කිය අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න ඒ වාගේ තැම්පටගේ ළමා කාලයක් ගත කළේද ගත කරන්නේ දී කාලයේ දී කර ගන්න ඕනේ කල්ලි මේකයි රක්ෂණය කරමින් පෝෂණය කරමින් දැනීම ගැනීම ලබා දෙමින් ගුණ ධර්ම කියා දෙමින් යහපත් ආකාරයෙන් යහපත් පුර ඇතියන් හැටි ලෝ ජීවත් වෙන මග පාදා දුන්නාවද මග පාදා දෙන්නාවද දෙගුරුන් කියන දෙමාපිය වැද්ද උතුම් ගුරු පිරිසක් ඇද්ද ඒ ගුරු දෙගුරුන් තී කර ගන්න ඕනේ තම තමන් සමග ඒ වාගේම තම තමන්ට නොයිකාකයන් තව ආධාර උපකාර දුන්නාව සෑම සියල්ලෝද සී කර ගන්න ඕනේ සී කරලා ගුරු දෙගුරුන් අතුරු සෑම සියල්ලෝද ජීවත්ව හිටියස් මියගොස් කෙබඳු පතේ කෙබඳු භවයේ හිටියත් ඒ ගුරු දෙගුරුන් අතුරු සෑම සියල්ලෝ කරා මේ අනන්ත පුණ්‍ය කුසලා තීරවාදියෝ මෙතේ විහිදෝනවා පතරෝනවා පිහිටෝනවා කියා සී කරගෙන මේ අනන්ත පුණ්‍ය කුසලා ආශිර්වාදීව මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසේ ගුරු දෙගුරු නැතුළු හැම දෙනා වෙත ගලා යාවා වී දේවා පැතිරේවා පිහිටාවා සතර වසනාතා කාල නිවන් දක්නා ජාති දක්වායි ගුරු දෙගුරු නැතුළු හැම දෙනාටම කිසි විටක දුගතියක් නොවිත්වා සුගතියක් විත්වා බිරුදයක් විත්වා පිරිහීමක් නොවිත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්ටේ ගුරු දෙගුරු නැතුළු හැම දෙනාටම මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදීව මෙසේ හේතු වාසනා පහල කරත්වා කිය අදිෂ්ඨාන කරනවා එතෙම විත්වා එතෙම විත්වා එතෙම විත්වා කිය අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න ඒ වාගේ මෙතෙන් පටන් අද මේ ජීවත් වෙන මොහොත දක්වා රැකීරක් සාදියක් කරගෙන වේවා උදව්වක් උපකාරයක් ආශිර්වාදයක් ලබාගෙන වේවා තම තමන්ගේ මේ ජීවිත ගත කරන්නේද එවන්නේ රැකීරක් සාදිය සපයා දුන්නා දුනු ඒක ආකාරයෙන් උදව් උපකාරගෙන දුන්නා උදගෙන දෙන්නා උද යම් තාකේ ස්වාමි පක්ෂයක් ඇද්ද <clears throat> සීකර ගන්න ඕනේ තම තමන් සමග එක්ව සේවය කරන්නා වූ සේවක මණ්ඩල සේවක පිරිස සී කර ගන්නට ඕනේ. දසදස්කම් කරු ආදී උදව් දෙන උපකාර දෙන සෑම සියල්ලෝ සී කර ගන්නට ඕනේ. සිය නිවෙස්වල අබසමිය ආදී සී කර ගන්නට ඕනේ. දූපුතුන් ඈතියන් හිතවතුන් සී කර ගන්නට ඕනේ. සහෝදර සහෝදරියන් සී කර ගන්නට ඕනේ. ඒ වගේම අසල්වැසියන් සී කර ගන්නට ඕනේ. දෙමාපියන් සී කර ගන්නට ඕනේ. තව කවුරුන් හෝ ඇද සී කර ගන්නට ඕනේ. ඉතින් තම තමන් ඇතුළු කරන්නා වූ දේපොළීට කරන් ආදියක් වේවා යාන වාහන ගෙවල් දොරවල් ඒ වගේ මං මාවල් ලින්තරු ආදියක් වේවා ගහකොළ ආදියක් වේවා රැකී ආරක්ෂා කරන ස්ථාන ව්‍යාපාර කරන ස්ථාන ආදියක් වේවා වවා හදා සකස් කර දීමට කටයුතු කළා වූ පිරිස සිටියේ සිටින්නේ දේ සෑම දිනාද සීකර ගන්නට ඕනේ දිව්‍ය බ්‍රහ්මාදී තැන් පටන් කවුරුන් හෝ වේවා යම් ආශිර්වාදයක් දෙන්නේ ඉතින් සෑම දෙනා සිහි කර ගන්න ඕනේ මෙසේ සිහි කරලා මේ සෑම සියල්ලෝ කරාද මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදය යහපත් ගුණ සිතින් විහිදවනවා පතරවනවා පිහිටවනවා කියා සිහි කරගෙන මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදය මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නා සේ සියල්ලෝ වෙත ගලා යාවා විහිදේවා පැතරේවා පිහිටාවා සතර වසනා තාකල් නිවන් දක්නා ජාති දක්වා හැම දෙනාටම කිසි විටක දුගතියක් නොවිත්වා සුගතියක් වෙත්වා විරුද්ධියක් වෙත්වා පිරිහීමක් නොවිත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්නට මේ හැම දිනාටම මේ අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදෝ මෙසේ හේතු වාසනා පහල කරත්වා කිය අදිෂ්ඨාන කරනවා එතෙම වෙත්වා එතෙම වෙත්වා එතෙම වෙත්වා කිය අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න ඒ වගේම රවිචන්ද කුජබුද ගුරුසුකරන් රාහු කේතු ආදී වශයෙන් කියන නව ග්‍රහ බල මණ්ඩලයේදී වැසුරු කරන ග්‍රහ දේවතා පිරිසද සහ පිරිසද සිහි කර ගන්නට ඕනේ දිව්‍ය බ්‍රහ්මාදී තෙන් බලන ලෝක සිතක් සාන්තියක් යාපතක් උදා කර දුන් කවුරුන් හොවද හැම දෙනා සිහි කර ගන්නට ඕනේ බ්‍රහ්ම විෂ්ණු මහේස්වරාදී මහ දේවතාවෝ සිහි කර ගන්නට ඕනේ තිල් දේවතා පිරිස සහ පිරිස සිහි කර ගන්නට ඕනේ සක්‍ර දේවින්ද තරවන් දේවතාදී මහ දේවතාවෝ සිහි කර ගන්නට ඕනේ තිල් දේවතා පිරිස සහ පිරිස සිහි කර ගන්නට ඕනේ ගම්බින් බාරව හටිතු කරන්නාව තිල් දේවී දේවතාවෝද සහ පිරිසද සිහි කර ගන්නට ඕනේ ඒ වගේම තවත් අහසී වසන්නාව පොළවේ වසන්නාව නොඑක් දේ අධිපතිව හටිතු කරන්නාව දෙවි දේවතාවෝද දේවතාවියද සහ පිරිසද හැම දෙනා සිහි කර ගන්නට ඕනේ ලෝකේ වඳු ආකාරයෙන් හෝ සිතක් සාන්තියක් යහපතක් උදා කර දෙන කවුරුන් හෝ වැද හැම දෙනාම සිහි කර ගන්නට ඕනේ සීකලා දිව්‍ය බ්‍රහ්මාදී තැඹටන් ඊ සෑම සියල්ලෝ කරා යහපත් ගුණ සිතින් මෙයා නන්ද පුණ්‍ය කුසල ආශීර්වාදයෝ මෙසේ විහිදෝනවා පතරෝනවා පිහිටෝනවා කියා සිහි කරෙන මෙයා ප්‍රමාණ පුණ්‍ය කුසල ආශීර්වාදයෝ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසී ඒ සෑම දෙනා විත ගලා යාවා විහි දේවා පැතිරේවා පිහිටාවා සතර වසනා තාකල් නිවන් දක්නා ජායි දක්වා සෑම දෙනාටම කිසි විටක දුගතියක් නොවිතා සුගතියක් විත්වා අභිවෘද්ධියක් විත්වා පිරිහීමක් නොවිතා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සීල සංසාර දුක කෙලවර කරගන්ට ඊ සෑම දෙනාටම මෙයා ප්‍රමාණ පුණ්‍ය කුසල ආශීර්වාදයෝ මෙසේ හේතු ආසනා පහල කරත්වා ආදී අදිෂ්ඨාන කරනවා එසේම විත්වා එසේම විත්වා විත්වා ඉතින් විත්වා කියලා අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න ඒ වාගේ මේ මහ පොළොව වෙනතන් සීකර ගන්නට ඕනේ පොළොව අභ්‍යන්තර වන්නා යම ලෝකයක්ද නාග ලෝකයක්ද අසුර ලෝකයක්ද බහිරෝ පිරිස වාසය කරන්නා වූ ස්ථානයක්ද සතර පාගත ලෝක සත්‍යය ගැවසෙන ස්ථානයක්ද සීකර ගන්නට ඕනේ ඒ වාගේ මේ සෑම සෑම දෙනා කරා දයනුකම්පාවෙන් ඊ සෑම දෙනාට මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශීර්වාදය විහි දෝනවා ප්‍රෝනවා පිහිටෝනවා කියා සීකරගෙන මේ අනන්ත පුණ්‍ය කුසල ආශීර්වාදය මහා පුණ්‍ය ගංගා කුසල ගංගා කරන්නා සී සතර පාගත ලෝක සත්‍යයන්ගේ පටන් ඊ සෑම දෙනාටම ගලා යාවා විහි දේවා පතරේවා පිහිටාවා සතර වසනා තාකල් නිවන් දක්නා ජායි දක්වා සෑම දෙනාටම කිසි විටක දුගතියක් නොවිතා සුගතියක් වෙත්වා විරුද්ධියක් වෙත්වා පිරිහීමක් නොවිතා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක කෙලවර කරගන්න. ඒ හැම දිනාටම මේ අනන්ත ගුණ කුසල ආශිර්වාදය මෙසේ හේතු වාසනා පහල කරත්වා කිය අධිෂ්ඨාන කරනවා. එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කිය අධිෂ්ඨාන කරගෙන සාදු කාර්යයක් දෙන්න. ඒ වගේම යටින් අවීතිය පටන් උඩින් බවාග්‍රය කියනවා වට සක්වල ගෝරි තුල වසන්නාව සක්වල වාසී සියලු සත්වයෝ සිහි කළා සක්වලට මේ සිත සාන්තිය විහි දේවා පැතිරේවා පිහිටාවා සක්වල වාසී සියලු සත්වයෝ කරාමි අප්‍රමාණ පුණ්‍ය කුසල ආශීර්වාදයෝ බලාගොස් විහිදී පැතිරී පිහිට මේ සතර වසනා තාක්කල් නිවන් දක්නා ජායි දක්වා සක්වල වාසී සියලු සත්වයින්ටම කිසි විටක දුගතියක් නොවෙත්වා සුගතියක් වෙත්වා විරුද්ධියක් වෙත්වා පිරිහීමක් නොවෙත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරන සක්වල වාසී සියලු සත්වයින්ටම මේ අනන්ත පුණ්‍ය කුසල ආශීර්වාදයෝ මෙසේ හේතු වාසනා පහල කරත්වා කිය අදිෂ්ඨාන කරනවා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කිය අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න ඒ වාගේ මේ 10000 කළ සී කරලා 10000 කළ මේ සිත සාන්ති විදේවා පෙතරේ වා පිහිටාව 10000 කළ වාසී සීල සත්‍යය කරා මේ අප්‍රමාණ පුණ්‍ය කුසලා සීරවාදීව ගලාගොත් වීදී පෙතරේ පිහිටමින් සතර වසනා තාකල් නිවන් දක්නා ජායි දක්වා 10000 කළ වාසී සීල සත්‍යය ඉන්නම කිසි විටක දුගතියක් නොවෙත්වා සුගතියක් වෙත්වා විරුද්ධියක් වෙත්වා පිරිහීමක් නොවෙත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන සීල සංසාර දුක කෙලවර කරගන්න 10000 කළ වාසී සීල සත්‍යය ඉන්න මේ ආනන්ද පුණ්‍ය කුසලා සීරවාදීව මෙසේ හේතු වාසනා පහල කරත්වාගේ අදිෂ්ඨාන කරනවා එතෙම වෙත්වා එතෙම වෙත්වා එතෙම වෙත්වා කිය අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න ඒ වාගේම නියත මිත්‍යා දුට්ටියෝ කටයුතු කළෝ සුපදින්නා ලෝකාන්තින් නරකය කියන මහා ඝන අන්ධකාරාපායන් විවංශක් වල අතරේ වෙනවා චන්ද්‍ර සූර්ය ආලෝකයන් නොවැටෙනා මහා ඝන අන්ධකාරයේ කියන එක නොවෙන්නා මහා ඝන අන්ධකාරයේ ඝනන්ත දුක් විඳිනා ලෝක සත්‍යෝ සිහි කරලා ඒ ලෝක සත්‍යයෙන් කෙරෙහි දායනුකම්පාවෙන් මෙතේ සිහි කර ගන්නට ඕනේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ මහා අනන්ත ගුණ ඇති මහා සී දේහයන් මැවේවායි සී දේහයන් ගිනගෙන හවනක් කරන බුද්ධ රත්න මාලාව මොහොතකින් විහිදී පැතිරී ගොසින් එවන් ඝන අන්ධකාර දුරු කර ඉතින් ආලෝක කරත්වා ඒ ලෝක සත්‍යයෙන් මේ කුණ කුසල ආශිර්වාද ලබන්න හේතු ආසනා පහළ වෙත්වා වන්ගේ සියලු මිස දිරු දුරු වෙත්වා සම් දිරු ගුණ පහළ වෙත්වා දුගති දුරු වෙත්වා සුගතියට පත් වෙත්වා සියලු යහපතින් ජය ජයග්‍රහණින් අභිවෘද්ධිය මුත නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර කරගන්න ඒ ඒ ලෝකාන්තේ නරගත සත්‍යයෙන් මේ අප්‍රමාණ පුණ්‍ය කුතර ආශිර්වාදයේ මෙසේ හේතු ආසනා පහල කරත්වා කිය අධිෂ්ඨාන කරනවා සෙම් විත්වා සෙම් විත්වා සෙම් විත්වා කිය අධිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න ඒ වගේම තේටි කර ගන්න ඕන අනන්ත ප්‍රමාණසක් වල සීකල අනන්ත ප්‍රමාණසක් වල මේ සිත සාන්ති වීදේවා පතිරේවා පීඨාව අනන්ත ප්‍රමාණසක් වල වාදී සියලු සත්‍යය කරාමී අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයෝ කලාගොස් වීදී පතිරේ පීඨමි සතර වසනා තාකල් නිවන් දක්නා ජායි දක්වා ප්‍රමාණසක් වල වාදී සියලු සත්‍යයින්ම දුගතියක් නොවිත්වා සුගතියක් විත්වා විරුද්ධියක් විත්වා පිරිහීමක් නොවිත්වා උතුම් නිවන් සාක්ෂාත් කරන සීල සංසාර දුක කෙලවර කරගන්න සීල සක්කල වාති සීල සත් වෙන මේ මහා පුණ්‍ය කුසල ආශීර්වාදයෝ මෙසේ හේතු වාසනා පහල කරත්වා කිය අදිෂ්ඨාන කරනවා එසේම විත්වා එසේම විත්වා එසේම විත්වා කිය අදිෂ්ඨාන කරගෙන සාදුකාරයක් දෙන්න මේ ආකාරයෙන් එළිය දරුව එහෙම ඉන්නවා නම් වරන්ද ඕන නිසා එක්ක ඉන්න මෙහාට ඇතුළට එක්කම තියාගන්න එක්ක යවන්න එහෙම එපා මේ ලාවි සෙට් කළ අවසානයේ නිකන් තියාගෙන ඉන්න කවුරුත් කමන්නේ කිට්ටුවට ලඟ වෙලා ආශිර්වාද ලබා ගන්න බලාපොරොත්තු වෙන්න ඔය වතුර බොණ්ඩයි අරවට මේවට කියලා තනින් තන ඉන්න යන්න එපා. ඇඬුවට කමක් නැහැ, කෑ ගැහුවට කමක් නැහැ. තෙත් කරලා අවසාන නිකන් කියන්න එපා. කොච්චර ඇඬුවත් තියා ඉන්න ඇතුළට ලා. දැඟලුවට කමක් නැහැ. යවන්න එපා. කොටු කරලා තියාගන්න. කොච්චර ඇඬුවක් කෑ ගැහුවා කමක් නැහැ. ඇතුළෙන් තියාගෙන ඉන්න. තෙත් කරලා අවසාන නිකන් යවන්න එපා. තමන්ට අවශ්‍ය සෙට් කරනකොට තමන්ට අවශ්‍ය දේවල් සිහි කරගන්න තමන්ට අවශ්‍ය ජයග්‍රහණයන් තමන්ට ඒ වගේ නිරෝග අසනීප සුවගීමට අවශ්‍ය දේවල් ආදී තමන්ගේ අවශ්‍යතාවන් සිහි කරලා තුන්ඩුවන්ගුණේ ආශිර්වාදයෙන් මේ අප්‍රමාණ ජයශ්‍රී මහ බෝපියන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ අනන්ත ගුණාති මහා ආශිර්වාදයෙන් ඒකට සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව අධිෂ්ඨාන කරගෙන මේ ආශිර්වාද ගන්න බලාපොරොත්තු වෙන්නේ අද මේ ආකාරයෙන් මේ පිණිතු විඳ කරගත් ආ පුණ්‍ය කුසල ආශීර්වාදයන්ගේ බල මහිමිය අසීමිතයි අප්‍රමාණ අනන්ත අප්‍රමාණ ලෝක සත්‍යයෙන් මෙත්තා කරනා මුිතා උපේක්ෂා කියනා සතර බ්‍රහ්ම විහරණයන් වඩමින් අප්‍රමාණ මෛත්‍රී චිත්තය කරනා චිත්තය පතරමින් මේ බින්දු ඇති කරගත් ආ අනන්ත පුණ්‍ය කුසල ආශීර්වාදය අනන්තය අප්‍රමාණයි සියලු ආකාරයෙන් පූර්ණව අග්‍ර හේතුවන්නා මහා පුණ්‍ය කුසල ආශීර්වාද උදා කරගත් ආ මේ පිණිතුන්ට ඒ අනන්ත පුණ්‍ය කුසල ආශීර්වාදයන්ගේ අප්‍රමාණ ආශීර්වාද බල මහිමිය හේතු කරගෙන උතුම් බුද්ධ රත්නය උතුම් ධර්ම රත්නය උතුම් සංඝ රත්නය අනන්ත ආශීර්වාද ගුණ බල මහිමිය හේතු කරගෙනද ඒ වගේම ලැබෙනා වූ මහා ශාන්තිය ආශීර්වාදය අප්‍රමාණ භාවයෙන් යුක්ත වෙනවා ඒ නිසා සුඛං සුපති සුඛං පරිබුද්ධති ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ වහන්සේ දේශනා කර වදාලා වූ 11 මහානි සංසයක් ඇද ලබන්න හේතු වාසනාවන්තය වෙනවා. සුවසේ නිදයි සුවසේ පිපිදෙන පුරු හින්න දකිමක වර්ණේ පැහැපත්තේ මනුෂ්‍ය ප්‍රිය කරයි අමනුෂ්‍ය ප්‍රිය කරයි. ඒ වාගේම වද විසාදියක් නොවදී ගිනි විසාදියක් නොවදී කරු ගිනි ආදී ආයුධ පහරක් නොවදී ඒ වාගේම යම්මාකාර ඉන්දිවිව ආරක්ෂා කරයි. ඒ වාගේම තව තවත් මේ වහා සිත සමාධිගත වෙයි. ඒ වාගේම නොමුලාව කරු ප්‍රිය කරයි. ඒ වාගේම උතුම් හරිහත්යේපත් නොවන හොද බඹලෝ ඉපදීම යථා බෝධේ පූර්ණගෙන සීල් සංසාර දුක් කෙලවර කරගනි ආදී වශයෙන් දේශනා කර වදාළ 11 මහා ආනිසංස බල මහිමයක් ඇද්ද? මේ මහා ආනිසංස බල මහිමෙන් ලබන්නේ මේ පිණිසු හේතු ආසනාවන් තේ වෙනවා ආනිසංස බල මහිම හේතු කරගෙන උතුම් බුද්ධ රත්නය උතුම් ධර්ම රත්නය උතුම් සංඝ රත්නය අත ආශීර්වාද ගුණ බල මහිම හේතු කරගෙනද ත්‍රිවිධ රත්නය අප්‍රමාණ ගුණස්කන්ධයන් කැටි විසාරාංශ වී සම්බුදු පියාණන් වහන්සේලාගේ ශ්‍රීමක බුද්ධ දේශනාවෙන් ලෝර දේශනා කර වදාලා වූ සුවිස මහා ගුණස්කන්ධයක් ඇද්දී සුවිස මහා ගුණස්කන්ධයන් අත ආශීර්වාද ගුණ බල මහිම හේතු කරගෙනද ඒ වාගේ මේ ශ්‍රේෂ්ඨ වන්නා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට තුන් මුලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යය පහළ කිරීම සඳහා යම් ආකාරයකින් යග්‍ර සහිත වන්නා මහා පාරමී ධර්මයන් පූර්ණේ කළ යුතු වන්නේද අප්‍රමාණ වන්නා මහා ගුණින් නිතෝ මහා බෝධිසත්ව පාරමී ධර්මයන් පූර්ණේ කරමින් මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන වශයෙන් අනන්ත කාලය පූර්ණේ කළා පාරමී ආරණ්‍ය බල මහිමියන්ගෙන් යුක්ත වෙලා සම්බුදු පියාණන් වහන්සේලාගේ ශ්‍රීමුක බුද්ධ විවරණලා වෙමින් සාරා ඒතන් පටන් ගන්නා සමතින් සත් පාරමී ධර්මයන් පූර්ණේ කරමින් සාරා සංඛ්‍ය අට සංඛ්‍ය සොළස සංඛ්‍ය කල්පලක්ෂ ගන්නේ පූර්ණේ කළා වනන්ත පාරමී බල මහිමියකින් යුක්ත වීද එවන් දුවන්නා වනන්ත පාරමිතා බල මහිමියන්ගේ අප්‍රමාණ ආශීර්වාද ගුණ බල මහිමිය හේතු කරෙන් දේවාගේම එබඳු ආකාරයෙන් ඒ ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍යය පහළ කිරීම සඳහා පච්චීමා දැවහිදී දෙවිස් මහා පුරුෂ ලක්ෂණ 81 වෙන්ජන සහිත වන්නා වූ 216ක් ශ්‍රීපාද රාජ්‍යන මස්තකේ පීතිය උතුම් වූ ශ්‍රී දේහයන් පහළ කරමින් ඒ ශ්‍රේෂ්ඨ වන්නා වූ ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍යය පහළ කිරීම සඳහා දරා සිටීම සඳහා කිවන්නා එකම කාය ස්වභාවයේ දේහ ස්වභාවය පහළ කොට වදාලා වූ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයන්ගේ මහා බලමයි මේ හේතු කොටගෙනද ඒ වාගේම උත්තරීතර වන්නා ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍යය පහළ කිරීම ලෝ සාන්ත වූ නිසංසල වූ සියලු ආකාරයෙන් පරිපූර්ණ වූ පරිසරය පහළ වී යුතුවන්නේද මධ්‍ය දේශය කියන්නා ප්‍රදේශය අප්‍රමාණ පාරමිතා බලයෙන් බල ගැනීමේ ප්‍රදේශ මැදේ ජයසිරි මහා බෝ පියාණන් වහන්සේලා සමාන පාරමිතා වලින් ලෝ පහළ වී වදාලා සත්‍යයි යැසිනි මහ බෝ පියාණන් වහන්සේලාගේ විහිදුනේ විහිදෙන්නේ අනන්ත පාරමිතා ආශිර්වාද බල බහිමේමයි එවන් ජයශ්‍රී මහබෝ පියාණන් වහන්සේලාගෙන් විහිදුනා විහිදෙන්නා වන තාසීර්වාද බලමහිමේ හේතු කරෙන් දේවාගේම ජයශ්‍රී මහබෝ පියාණන් වහන්සේලාට වඩිනා මහබෝ සතුත්තම පියාණන් වහන්සේලාට අප්‍රමාණ පාරමිතා බලෙන් එහි පාලවන්නා වූ වජ්‍රාසනයක් වන්නේද මහා වජ්‍රාසනාරූඪ මස්ලේ වියලී යාවා සම්මැට ඉදිරි වේවා ගත්තා වූ අදිෂ්ඨානයේ ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයේ පත්තමිස නොනැගිට මෙන මහා අදිෂ්ඨානයක් අප්‍රතිහත ධෛර්යයෙන් අසම සම වීරියෙන් තබා වදාරනක් දේත පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් තබා වදාරනක් දාව්‍ය අනන්ත අදිෂ්ඨානයේ ආශීර්වාද බලෙන් ඒ වගේම මෙවන් මොහොතේදී දස දහසක් කළ දස බිම්බරක් මාර සේනාව වර කරමින් තමන්ගේ සියලු බල පුළුවන් කාර්යකම් ක්‍රියාත්මක කරමින් මාර අන්ධකාරයන් වවමින් මේ මහා බෝසත් උත්තර පියාණන් වහන්සේලා පළවා හැරීමට තෙමේ ස්ථානදී කාය වික්ෂිප්තය චිත්ත වික්ෂිප්තය හට ගැනීමට යම්තාක් උත්සාහ දරන ලද්දේද ප්‍රයත්න දරන ලද්දේද අප්‍රමාණ පාරමිතා බල මහිමේ ක්‍රියාත්මක මේ මහා බෝධි ආශීර්වාද බල මහිමේ ක්‍රියාත්මක මේ අප්‍රමාණ ආශීර්වාදේ මහා ගුණය හේතු කොටගෙන ඉසියලු මාරාන්ත කාර්ය දුරු කරමින් සියලු තැන් ඒකාලෝක වී ගියේද මාර බල පෙරදී ගියේද මාර පෙරදී පලා ගියේද මාර පරාජය කළා වූ අප්‍රමාණ ආශීර්වාද බලෙන් ඊටම් පටන්ගෙන ඒ පරිසර සාන්තිය නිසංසලතා වේ උදා වෙලා සියලු ආකාරයෙන් ලෝතර බුද්ධ රාජ්‍යය පහළ කිරීමට අප්‍රමාණ සමාපatti සමවැදී වන හේතුකාරක වන සියලු ආකාරයෙන් සාන්ත නිසංසල සර්වාකාරයෙන් පූර්ණ වූ පරිසරයක් බවට පත් වී වදා ශක්තිශාලීද එබඳු වන්නා බොමෙඩ පරිසර සාන්තිය උදව් අනන්ත ආශීර්වාද බලයෙන් ඒ වාගේම එවන් මොහොතේ පටන්ගෙන පටිච්ච සමුපාද ආදී මහා ධර්මස්කන්ධයන් ගුණස්කන්ධයන් සම්මර්ෂණය කරමින් විමර්ශනය කරමින් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්මර්ෂණය විමර්ශනය කිරීම හේතුවෙන් ලැබුණා මහා ධර්ම ප්‍රසාදයෙන් පහළ වී ආවා වූ චිත්ත ප්‍රබෝධය ප්‍රසාදයක් වීද ඒ හේතුවෙන් නැගී ආවා වූ ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන තෘතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන කියන මහා ධ්‍යාන සමාපatti පහළ කළා වූ තුම් මහා බෝසත් පියාණන් වහන්සේලාගේ අනන්ත ආශීර්වාද බලමයි මේ හේතු කරගෙනද අවිචිත්ත පාරිශුද්ධියේදී පූර්වේ නිවාසාන උසස ඥාන චතුපපාඥ චතුපපාත ඥාන ආශ්‍රවක්ෂය කර ඥාන කියන මහා ඥාන විද්‍යාව පහළ කරමින් කෙලෙසින විඳ හැරියාව මහා ආශීර්වාද බලමයි මේ හේතු කරගෙනද උත්තරීතර ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍යය පහළ කුසල් කරන්නා වූ අද්විතීය වූ අසම සම වූ අග්‍රසීතවන්නා වූ ආචාර්යමත් මොහොතේදී ලෝක දසදහස සක්කල කම්පා කරමින් කෝටි ලක්ෂ සක්කල බුද්ධ ආඥා වීදී පැතිරී යමින් අනන්ත පරිමාණ සක්කල මහත් වූ ඕභාසය වීදී පැතිරී යමින් තුන් ලෝකාගර ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යය පත්තර වදාලා වූ පහළ කර වදාලා වූ මහා බුදු පියාණන් වහන්සේලාගේ මෙන්න මහා බුද්ධ රාජ්‍යය අප්‍රමාණ ආශීර්වාද බලමයි මේ හේතු කොටගෙනද එතෙන් පටන්ගෙන අප්‍රමාණ සමාපatti සමාවදමින් ලෝට මහා සිත සාන්තිය වීදුවා හරිමින් ඒ ගත කළා වූ බොමෙඩ පරිසර සාන්තිය උදා කළා අනන්ත බොමෙඩදී ගත කළා වූ මේ මහා සමාපatti සමා වේදනා වූ අනන්ත ආශීර්වාදයේ හේතු කොටගෙන දේ වාගෙන් පින් දහම් කරමින් කුසල් දහම් වඩමින් සතුන් කටයුතු කරන්නා ලෝ සතුන් කෙරෙහි මාර අන්ධකාරය මාර බලවේගයන්ගේ කරදරයක් නොවේවා කියනා උත්තරීතර අධිෂ්ඨානයේ පෙරදරි කරමින් අප්‍රමාණ යහපත ආශිර්වාදයේ උදා කර විහිදුව අපතුරවා හරිමින් සතිගත කළා වූ බුදු පියාණන් වහන්සේලා ගැන ආශිර්වාද බලමයි මේ හේතු කොටගෙනද ඒ වාගේම උත්තරීතර වන්නා වූ මහා ශාන්තියෙන් යුත් වෙලා ඒ වාගේ මහා දයාවෙන් කරුණාවෙන් අනුකම්පා වෙන ආලෝකෝත්තර සිරිසත් ධර්ම රත්නයක් ඇද්ද අනන්ත ගුණ ඇති මහා ධර්ම ස්කන්ධයක් ගුණ ස්කන්ධයක් ඇද්ද ලෝක සාන්තියෙන් ලෝට විහිදුවා වදාලා වූ දේශනා කර වදාලා වූ ශ්‍රීමුක සුගන්ධවා ශ්‍රීසත් ධර්ම රත්නය අප්‍රමාණ ආශිර්වාද බලමයි මේ හේතු කොටගෙනද ඒ වාගේ මේ ශ්‍රීසත් ධර්ම රත්නයේ ශ්‍රවණය කරමින් දරා ගනිමින් සාන්ත පදනම් මුතු නිවන් සාක්ෂාත් කරගත්තාවුද කරගන්න අද උත්තරීතර මහා සංඝරත්නයේ සියලු ආශීර්වාද ගුණ බලමයි මේ හේතු කොටගෙනද ඒ වාගේම උත්තරීතර වන්නාලෝ උතුරා සම්මා සම්බුද්ධ සාන්තියෙන් යුත් වෙලා ඒ වාගේ මේ මාර්ගයේ පෑපත් වෙමින් යහපත් වන්නා ගුණයටපත් වෙමින් යහපත් ගුණ වඩන්නා වූ සෑම සියලු සත්ගුණයත්තා උත්තමයන් වහන්සේලාගේ සියලු ආශීර්වාද ගුණ බලමයි මේ හේතු කොටගෙන ඒ වාගේම කෙබඳු ආකාරයෙන් හොලෝට සිතක් සාන්තියක් යහපතක් උදා කර දෙන සෑම සියලු දෙනාගේ සියලු සත්ගුණ ආශීර්වාද බලමයි මේ හේතු කොටගෙන මේ කියන්නා වූ මහත් වූ ආශීර්වාදය මොහොතකින් ඒ කරා තී වේවා ඒ කරා තී වේවා ඒ කරා තී වේවා ප්‍රමාණ ගුණ බලමයි මේ හේතුවෙන් මේ පින්න දුනා මේ පින්න අසුරු කරන්නා වූ සියලු දේ පිළිරණ යාන වාහන down අමුදරු හරකවාන විලමුදල් වතු පිටි කීනෝ කී දේ ඇදර කී ආරක්ෂා කරන ස්ථානයක් දේ වාගේම තමන්ගේ දේපල ඉට අම්ම දේ වාගේම තියල තමන්ගේ දෙගේ දොර ඉට හඩන් ඇද්ද මං මාවත් ඇද්ද ඩින්තොටු ඇද්ද ඒ වාගේම ගහකොළ ඇද්ද ඒ වාගේම රැකී ආරක්ෂා කරන ස්ථාන ව්‍යාපාර කරන ස්ථාන ඇද්ද සීනි වෙසල අමු සැමියාදීන් ඇද්ද දූපතුන් ඇද්ද නෑතියන් ඇද්ද හිතවතුන් ඇද්ද සහෝදර සහෝදරියන් ඇද්ද දෙමව්පියන් ඇද්ද අසල් වැසියෝ ඇද්ද තව තව කවුරුන් හෝ ඇසුරු ඇද්ද මේ ආදී සෑම සිල් දෙන්නේ සෑම සිල් වයිට සෑම සිල් දෙයට තිබුණාවුද තිබෙන්නාවුද මතු හට ගන්නට ඇත්තාවුද සියලු ආකාර ඇස්වා කටවා හෝ හඬෝ වැඩි අයවල දෙවල අධිගුණිය ලපලියා දෝසාන වින කොඩින් දෝසාන්තකාර දුර්භික්ෂ බය අමනුෂ බය රෝග බය හට අනුවක් රෝග නව අනුවක් වැද්ද 23ක් අන්තරාදී කියන කිසිල් දෝසාන්තකාරය මේ අනන්ත සදා තීරවාදී බලමහින් මේ විහිදී පැතිරි පිහිටමින් මේ මහා ආලෝකයේ හේතු කරන සියලු ආකාරයෙන් සියලු දෝසාන්තකාරය සුණු විසුණු වෙත්වා සුණු විසුණු වෙත්වා සුණු විසුණු වෙත්වා සුද්ධ පවිත්‍ර වේත්වා සුද්ධ පවිත්‍ර වේත්වා සුද්ධ පවිත්‍ර වේත්වා සුපිරිසිදු වේත්වා සුපිරිසිදු වේත්වා සුපිරිසිදු වේත්වා මේ දැන්පට මේ පින්න අත සැබු තැනක් වේවා පය ගැසූ තැනක් වේවා හිත සැබු තැනක් වේවා බාධකයක් මාර්ගයක් අබලයක් උපද්‍රා වදුක කරදර දෝසාන්තකාරයක් අහලකට ලඟ නොවිත්වා දුර්භික්ෂ බයක් අමනුෂ බයක් රෝග බයක් නොවිත්වා අට අනුවක් රෝග නව අනුවක් වැදේසී තුනක් අන්තර අහලකට ලඟ නොවිත්වා සියලු ආකාරයෙන් ඇති බව භවෝග සරත නැයි නැති බව වරදක් නැති බවගෙන සියලු ගුණයන්ගෙන් දාවිස වර්ණේ සැපේ වලේ පරිභාන ඥානීය කියන කාරණාවකින්ද පූර්ණ භාවයටපත් කරමින් චන්ද්‍ර සූර්ය ලෝභ බබුලයන් ආසේ ජීවනා ලෝකෙන් යුතුව ලෝභදී සමෝ ගුණෙන් යුතුව ඒකාන්තයෙන් සාන්තිය සැනසෙල්ලෙන් යුතුව වෙලා සමගින් සමාදානයෙන් සාන්තියෙන් නුතුන් නිවන් සාක්ෂාත් කරගන්නත් ඒතාකල් මහා පරිවාර සම්පත්තියක පිහිටන්ටත් මේ මහා ආශිර්වාදයේ හේතු වේවා වාසනා වේවා හේතු වේවා වාසනා වේවා හේතු වේවා වාසනා වේවා කිය අදිෂ්ඨාන කරනවා එතෙන් විත්වා එතෙන් විත්වා එතෙන් විත්වා කිය අදිෂ්ඨාන කරන සාදුකාරයක් දෙන්න කරණීය මත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජුච සූජුච සුවචෝච සමුදුවන්තිමානි සන්තුෂ කෝච සුබරෝච අපකිච්චෝච සල්ලවක වූති සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනුනුගිද්ධෝ නචකුද්දං සමාචරේ කිංචි එන විඤ්ඤෝ පරේ උපෝදෙය්‍යුන් සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන් සුඛිතත්තා <clears throat> යේකේචි පාන භූතත්ති තසා වාතාවරා වානෝසී සාදීඝා වායි මහන්තාවා මජ්ජි මහරස්සකානුකතුලා දිඨා වා ඒව අද්දිඨා ඒච দূරේ වසන්ති අවි দূරේ භූතා වා සම්භවේසී වා සබ්බේ සත්තා භවන්තු කිතත්තා නපරෝ පරන් නිකුපේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචී බ්‍යාරෝසනා පටික සංඥානාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡෙය්‍ය මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්තමන් රකේ වාපි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උත්තං අදෝජතිරියං ච අසම්බාධං අවීරං අසපත්තං පිටං චරන්නේ සින්නෝ මා සයනෝ මා යාවතස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු දිට්ඨිං චානුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමීසු විනීය ගේදං නයිජාතු ගබ්බසෙයං පුනරේති තී සාදු සාදු සාදු එතාවතා චම්හෙහි සම්බ සම්පුඤ්ඤ සම්පදං සබ්බී දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavatacaṁ hehi sambataṁ puñña sampadaṁ sabbē bhūtānumodantu sabba sampatti siddhiyā ittavatacaṁ hehi sambataṁ puñña sampadaṁ sabbē sattanumodantu sabba sampatti siddhiyā ittavatacaṁ hehi sambataṁ පුඤ්ඤ සම්පදං සබ්බේ ඥාති පේතානුමෝදන්තු සබ්බේ ඥාති මිත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු ඉමිනා පුඤ්ඤ කම්මීන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු යං කිංචි රතන ලෝකේ විජ්ජති විද්‍යාපුත්‍ර රතන බුද්ධ සමානති රතන ධම්ම සමානති රතන සංඝ සමානති තස්මා සුති භවන්තුති අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචයනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ සාති ආයවන්නෝ සුඛම් බලන්ති සියලු දෙනාටම යහපත දා වේවා අභිරුද්ධක නිවන් සාසන සැමට මෙහි සිටි වසීල අභිරුද්ධ යහපත කරසා